අවසරයි ගෞරවනීය සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අදත් මේ බ්‍රහස්පතින්දා නිස්සරණ වණේදී සතිපතා පවත්වන ලබන ධර්ම දේශනා සඳහායි අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිලූම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගෝප සංහිතං අසුභාය චිත්තං භාවේහි ඒකග්ගං සුසමාහිතං තීති අවසරයි ගෞරවනීය සංඝරත්නේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි චාරිත්‍රාක් වශයෙන් නිසනවනේ මේ බ්‍රහස්පතින්දට මේ වගේ ධර්ම දේශනාවක් සඳහා කාලය ගන්න අපේ සුත්තමේ ඥාණය සඳහා වර්ධනය කර ගැනීමට ඉතින් මේක බොහෝ විට අපි විපස්සනාට බරව පවත්වනවා වගේම දවසින් දවසට දේශනාවලියක් දේශනා මාලාවක් විදිහටයි පවත්වන්නේ. ඉතින් ඒ සඳහා අපි සරුවචන් වහන්සේ දේශනා කරන්නට ඉදිච්ච සූත්‍රයක් ඉදිරියෙන් තියාගන්න අපි තෝරගත් එකක්. ඊට පස්සේ සූත්‍රයේ පාදයෙන් පාදයට අපි සතියෙන් සතිය ක්‍රමයෙන් වැස ගැනීමක් අතුලාන්තයක් ගැඹුරක් සොයා යාමක් තමයි කරන්නේ. ඉතින් මේ පසුගිය දවස් කීපෙම අපි නැත්නම් සති කීමේ කීපෙම අපි ඉදිරියෙන් තියාගත්තේ රාහුල සූත්‍රය කියලා නම් කරලා තියෙන ත්‍රිපිටකේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතය කියන පොතේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රයේ තියෙන විශේෂත්වය තමයි බුදු පියාණන් වහන්සේ ඒ බුදු පුතා නැත්තම් රාහුල පුංචි ආම්දුරන්ට ළඟට ගිහිල්ලා නිතර දෙවේල දෙන උපදේශ පන්තියක් මේකේ තියෙනවා හරියට සාමණේර බණ දහම් පොතක් වගේ. කියන දන්නේ මේ වෙනකොට අපේ රාහුල පුංචි ආම්දුරෝ සාමණේරෝද ගත කරේ උපසම්පදාවද කියලා. කෙසේ නමුත් රාහුල කියන නාමයෙන් තමයි <clears throat> සූත්‍රේ නම් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙදී පේනවා බුදු පියාණන් වහන්සේ දරුවෙක් වශයෙන් දරුවෙකුට දෙන උපදේශ අද ඉන්න අප්පලා මොනවද කියලා දෙන්නේ කියලා. ඒ අද තියෙන දෙමාපියෝ කොච්චර දරුවෝ නාස්ති කරනවද? ඒ අනුව පිටකොට බුදු පියාණන් වහන්සේ නමක් ශාසනයට වද්දාගත්ත තමන්ගේ කටේ කිරි සුවඳවත් කියනති දරුවෙකුට නැතනම් බුදු පුත්‍රයන් වහන්සේ නමකට දෙන උපදේශ. ඉතින් ඒක අපිට විශේෂයෙන්ම ශාසනගතව ගත කරන ඇත්තන්ට හරිය ලොකු හැඟීමක් ඇති කරනවා බුදුහාමුදුරෝ සාරවත්ඥ වුණාට පපුවක් තිබිලා තියෙනවා කැවුත්තක් තිබිලා තියෙනවා අනුකම්පාවක් තිබිලා තියෙනවා තෙතගතියක් තිබිලා තියෙනවා ඉතින් ඒක රාහුල හාමුදුරන්ට පෙන්නකොට ඒ තෙතගතිය වගේ පෙනුනට විශාල මහා කරුණාටත් වැඩිය මහා ප්‍රඥාවක් එතන තිබිලා තියෙනවා පියෙක් පුතෙක් ආර්ශා කරන හැටි. පුතෙකුට දෙන දායාදේ. ඒ මොකද ජම්මාන්තරව ජම්මා ඥානගතව රාහුල හම්දුරන්ට සියලු ආඩම්බර වෙන්න පුළුවන් කරුණු තිබිලා තියෙනවා දිසක් මහ පුරුෂ ලක්ෂණ වලින් 30 30කට විතර කිට්ට ප්‍රමාණයක් තිබිලා තියෙනවා බුදුහාමුදුර වගේම. ඒවා ලස්සන පෙනුමක් තිබිලා තියෙනවා සුද්ධ රාජවංශිකයි. ඒ වගේම එකම දරුවා අනිවාර්යයෙන්ම රජ වෙන්න හිටපු කෙනා සුද්ධෝදන රජුගේ විශේෂයෙන් බලාපොරොත්තු තියාන හිටියේ. ඉතින් ඒක නිසා හිතා ගන්න දෙයක් ඇත්තේ නැහැ. රජ සැප කුමාර සැපසින් අඩුවක් තිබුණයි කියලා. ඒ වගේම බුදු හේවණල්ල දැකලා මේ හේවණල්ලත් උඹේ මට සැපයි ශ්‍රමණය කියලා කියන තරම් හත් අවුරුදු වයසේදී තෙදක් තිබිලා තියෙන ජම්මාන්තරගත ඒකත් තිබිලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගිනියලා බාර දුන්නෙත් ශාසනයේ ධර්මසේනාධිපති මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට දෙන්න ඕන උපරිම සැලකිල්ල දෙන්න ඕන නිසා. ඉතින් මේ නිසා වරදොල තීරුම් ගත්තා නම් රාහුල හාමුදුරන කොච්චර දෝ කරුණු තිබුණා මාන්නක්කාර වෙන්න කුලවන්තකම නිසා නෑතිකම නිසා ඇදගෙන ඇවිල්ලා පැවිදි කරපු නිසා ගොඩාක් කරුණු තිබුණා අනිකුත් ශ්‍රමණයන් අතර මම උසස් අනික් අය පහත් කියලා හිතාගන්න. ඉතින් ඒක මහා විශාල පිළිලයක් ශාසනයට. Taman යම් ආකාරයකට හිතාගෙන ඉන්නවා නම් මම උසස් කියලා අනික් අය පහත් කියලා අත්ුක්කංශන පරවම්බන ගලවන්න බෑ. ඒ ගලවන්න බෑ. ඒක නැති වෙන්නේ රහත් මාර්ගයෙන්. ඒ සාමාන්‍ය සෝවාන් වෙච්ච කෙනෙක් ළඟත් මේ කුණ මේ කහට මේ කොස්ස තියෙන ඉඩ තියෙනවා. සකදාගාමි අනාගාමි වුණත් එතකොට පෘථග්ජන කෙනෙකුට එවැනි ගුණයක් ගුණයක් නෙවෙයි නුගුණයක් කොච්චර හානි කරන්න පුළුවන්ද කියන එක මනින්න ගිරන්න බෑ. ඒක සාමාන්‍යයෙන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කිව්වේ ඒ වාගේ ඒ මානාධිකව හැසිරෙන කෙනෙක් බුදුරජාණන් වහන්සේවත් බාරගන්නේ බුදුහාමරණත් හදන්න බෑ. ඒක මෙත් ඇහි වෙලා තියෙන මොන විදියෙන්වත් හදන්න බෑ. හදනවා නම් පුරුෂ ධම්ම සාර්ථි ගුණයට හැදෙන්නේ නිහතමානී මනුස්සයා විතරයි. අහිංසක වෙන්න කැමති කෙනා විතරයි. එහෙම නැති කෙනා අඬුවට අහු වෙන්නේ නැත්නම් බුදුරජාණන්සේ අඬුව නිකන් පාවිච්චි කරන්න යන්නේ නැහැ. අඬුවට අහු වුණොත් නම් මිරිකනවා. මේ මහානාදී කෙනා අහු වෙන්නේ ඒකයි සත්‍යාස්ත්‍රවරු පිටිපස්සේ යන විශාල පිරිසක් ඒ කාලේ හොඳ ඥානවන්ත පිරිසක් හිටියා. හෙල්ලුනේ නෑ බුදු පියාණන්සේ දිහා බැලුවේ නෑ. මොකද ඒගොල්ලෝ අර මාන තද්ද වෙලා හිටියේ. ඉතින් අන්න එවැනි දෙයක් මේ රාහුල පුංචාම්දුරන්ට රොවෙන්න බුදුරජාණන් වහන්සේ මේකේ උපදෙස් දෙනවා. ඉතින් මම කැමැති ඒ ගාතාව නැත්නම් සූත්‍රේ පටන් ගන්න ආරම්භ කරන්නේ කතා කරලා ඒ අභින්න සංවාසයට හම්බ වෙච්ච මේ උත්තමයන් වහන්සේට උඹ නිගරු කරනවාද කියලා. නිතරම තමන්ගේ අපාදයන් වහන්සේ වශයෙන් ඉන්න සාරිපුත්‍ර ස්වාමීන් වගේ මහා වටිනා ස්වාමීන් වහන්සේ නමකට උපවාද කෙරෙනවා. පහත් කරලා සලකනවා. ඉතින් මේක සාහන හිතා ගන්න බෑ මේ තරම් උතුම් කෙනෙක් හම්බෙච්චාම බුදුහාමුදුරු හයිද කියලා නිග්‍රහ කරනවා කියලා. නමුත් මේක තමයි සිද්ධ වෙන්නේ. ඒක අපි මතක් කරගත්තේ දරුවන්ගේ විනෝදාංශය තමයි දෙමාපියන්ට වෛර කරන්නේ. ඒක තමයි ගිහ ජීවිතය කියන්නේ. ඊට පස්සේ පැවිදි වුණාට පස්සේ ගුරුන්වහන්සේට වෛර කරනවා. ඒක තමයි මාරු වෙන්නේ එතෙන්. ඊට පස්සේ ඒ ගුරුන්වහන්සේ කොච්චර ಗುಣ තිබ්බත් ඒ මේ ශිෂ්‍යයාගේ ස්වභාවය තමයි පොඩ්ඩක් කොනහලා බලනවා. නිකන් ඉන්නවට කොනහලා බලනවට තනින් කිරුබුන ගමන් තනිය පොඩ්ඩ හපලා බලනවා දත් වෙනකොට. ආහනේ ගතිය අම්මට කරලා පුරුදු වෙච්චාට පස්සේ ගුරුනාචර කරනවා. ඉතින් අන්නේ ගතිය ගුරුනාචි වචන තාකල් හරි. වැරදුනොත් ආයි ගලව ගන්න බැරි තැනකට වැටෙනවා. ඉතින් අහනවා මේ කච්චි අබින සංවාසං උපවාදේති පණ්ඩිතං පණ්ඩිතෝ මේ පඬිත වූ සාරිපුත්‍ර සාංශයට නිතර ඇසුර ලැබෙන්න හැමුණයි කියලා මගේම ගුරුහාමුදුරුවෝ කියලා උඹ අව탁සිරු අවජානනය කරනවාද කියලා. ඒ වගේම උක්කාදාරෝ මනුස්සාණ මහා ජනසා සංඛ්‍යාවකට සේවය කරන්නා වූ උන්වහන්සේට උඹ දරදී ඇදලා උදව් කරනවාද? එහෙම නැත්නම් උප්පණ්ඩණය කරනවාද? විහිළු කරනවාද කියලා අහනවා. මේ කිසියෙත්ම ගැළපෙන්නේ නැති වචනයක් අර පුංචි හාමුදුරන්ගේ ਸਰවචනසේ කාටට උත්තර දීලා අහන්නේ. නමුත් රාහුල හාමුදුරුවෝ කියනවා නාහං අබින්න සංවාතං අපවාදේ පඬිතෝ. මම ඒ නිතර ඇසුරු කරන්න ලැබුණයි කියලා පඬිතුමෝ මාගේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කවදාකවත් තව ඥානනයක් කරන්නේ උක්කාදාරෝ මනුස්සානං මේ මහා ජනතාවකට සේවය කරන්න ආව උන්වහන්සේට මම උපවාද කරන්නේ අපවාද කරන්නේ උන්වහන්සේට මම දරදී ඇදලා උදව් උපකාර කරන්නෙක් කරනවා කියලා. ඒකෙන් තමයි බුදුරජාණන්සේ මාතෘකාව අරගන්නේ. ඒ මොකද මේ ඕනම කෙනෙකුගේ ඒ ස්වභාවය තමයි මේ වංචනික ධර්මයක් තමයි තමන්ට උදව් කරන එකට කොනහන එක ඒක ස්වභාවය. ඒක මේ මේ දෝෂයක්වත් අමනුෂ ගතියක්වත් නෙමෙයි. නමුත් හැබැයි ගමනට බාධායි. ඒක තමන් දන්නවනම් මේ නිතරම තමන්ට උදව් කරන එක්කනත් එක්ක හැප්පෙන ගතියක්, ද්වේෂ කරන ගතියක්, ඒක මේ ප්‍රධාන වශයෙන්ම දරුවෝ පටන් ගන්න දෙමාපියොත් එක්ක. හේතු නැතුවත් නෙවෙයි. නමුත් අහේතුක වුණත් ඒක සිද්ධ වෙනවා. ඊට පස්සේ ගීගේ අතෑරියට පස්සේ ඒ ද්වේෂය ගුරුනාසි කෙරේ යනවා. එහෙම නැත්නම් සම්ප්‍රක්‍මචාර්ය වාසලා කෙරේ යනවා. ඉතින් ඒ නිසා මේ අපි දවසින් දවසට අතින් අතට හත්තාලෝක කුමාරය වගේ දෙන්නේ ද්වේෂය තමයි. මේ ද්වේෂය තමයි ඥානය කියලා කියන්නේ. අභාග්‍ය සම්පන්නයි. ද්වේෂය වැඩි කෙනාට ඥානෙ වැඩි. ඒ නිසා ඥානෙ වැඩියෙන් හොයන කෙනා වැඩියෙන් ද්වේෂය සම්පන්නයි. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට තමන්ගේ දේවාපියන්ගේ වටිනාකම තේරෙන්නේ ඒක නාට මේ ඥානයත් එක්ක ද්වේෂයත් එක්ක ඒක ආදීනව තේරුනොත් නම් උඹත් කවදාරි දේවාපියෙක් වෙයි එදාට උඹට තේරෙයි. උඹේ දුවත් හිතුම තේර දුක ගිය දුනේ පියාණනොත් මමත් මෙදා විඳපු දුක දනේ කියලා කිව්වාගේ උඹත් ඔය නටාගෙන ගිහලා කවදාරි ඔය ඔය සෙල්ලමේ ගිහලා දේවාපිය වෙනවා. අන්න එදාට ඉල්ලගනින් ඔය පරිප්පුව කණ්ඩ වෙනවා. බෙදපු වෙදිල්ලේ බෙදන්න බෙදන්න වෙනවා. මේකයි විසම චක්‍රේ. පුළුවන් නම් මේ සාමාන්‍ය ලෝකයේ කියන විදිහට අම්මට තාත්තට බැඳපං ගෞරව කරපං ඒ වගේම ගුරුනාථට වෛර කරන්න එනවා ඔබ දක්ෂ වුණොත් ඔබ ගුරුනාථ කෙනෙක් වෙනවා ඒක තමයි දඬුවම සාසනය හම්බ වෙන එහෙම නැත්නම් මේ සංසාරයෙන් බෙදා එදාට කාපා එදාට අඬා අඬා කන්නේ අනේ මම ඉන්නකම් මෙහෙම මෙහෙම කරානේ කියලා අපේ අම්මා ඉන්නකම් මට මතකයි කියනවා තොපට තේරේ කවදාරි අපි නැති දවසක කියලා ඉන්නකම්ම වැඩේ කොනහන එකනේ ආසාවටත් එක්ක එහෙන් යන ගමත් හින්ටාව පාස් කරනවා මෙහෙන් යන ගමත් හින්ටාව පාස් කරනවා මට සලකන්නේ අයියට සලකුවා නංගිට සලකුවා කියන තමයි කියන්නේ. ඉතින් ඒක තේරෙන්නේ ඔන්න උන්ද මැරිලා ගිය දවසක තේරෙනවා අයියෝ විහාර මාදේවි නැති වුණා. ඒටි පිච්ච ගතිය ආයේ මකන්න බෑ කොහෙන්වත්. අන්න ඒ ගතියේ ඉන්නකොට තිබුණා නම් පණ තියෙනකොට ජීවමානව ඉන්න කාලේ විඳපු කෙනෙක් තමයි සරුවචන් වහන්සේ. උන්වහන්සේ ඉන්න කාලෙම උන්වහන්සේගේ බුදු ගුණ ටික පැතිරෙන තාලෙට උන්නාන්සේ වැඩ කරා ඊළඟට නෙමෙයි ගත්තේ. ඒක අගය කරපු නිසා. ඒ ගුරුවන්න ගුරුතුමාපලයන්ට අගය කරන්න නම්බු කරන්න ඒක වෙන ගුණයක් ඕනේ. ඒ දෙමාපිය වෙච්ච එකම ඇති. ගුරුන්නාන්සේ වෙච්ච එකම ඇති. ඉතින් මේකෙදි මම ටිකක් එකතු කරනවා නම් මේ අද සංඝ සමාජයේ තියෙන ගතියක් තමයි ඒ තමන්ගේ ගුරුන්නාන්සේ සීලවන්ත නැහැ. තමන්ගේ ගුරුන්නාන්සේ භාවනාව දන්නේ නැහැ. තමන්ගේ ගුරුන්නාන්සේ චර ප්‍රසිද්ධ නැහැ. අර මේකේ කියා ගෝලියෝ තැන් තැන් වල ඇවිදිනවා. ඉතින් ඇවිදපුවාම ඉස්සර මං හරි කැමති එහෙම අනුගුරුන්වහන්සලා අතහැරලා එන ගෝලියෝ බාර ගන්න. එතකොට මට හිතෙනවා දැන් මම හොඳ හින්දානේ ඉන්නේ. නිස්සාරණමනේ හොඳ නිසානේ ඉන්නේ. මේ භාවනාව තියෙන නිසානේ ඉන්නේ කියලා. හැබැයි අර ගෝලයා ඒ විදිහට මටත් බැනලා ඒක බෝ වෙන ලෙඩක්. එක තැනකට බැනපු එකා මෙතෙන්ට ආවනම් ඌ අනිවාර්යයෙන් මෙතන බැලලා යනවා. ඒක නිසා අන්තිමේ මට තේරුම් අරගත්තා දැන් මේ ගෝලයා නිසා කියලා තියෙන්නේ නන්නාඳුන ගුරුනාසිකනේ තරහ කරගන්න එක විතරයි වෙන්නේ. ගෝලයක් යනවා අන්තිමට. ඉතින් ඒ නිසා පැහැදිලිවම මම දැන් කියලා එන එක තමයි උඹ එකතරයක් හිරින් පැනලා ගියා නම් දිගටම හිරින් පයින්. ආයෙ වල්ලන්න බෑ. ඉතින් ඒක නිසා කවදාකවත් නරකයි. ඒ වගේ කෙනෙක් එන්නතු එන එකට බාර ගන්න අපේ ලොකු සංසිලිය තියෙන සීරිචාරි වැවිදින අකීකරු ශිෂ්‍යයන් තුන්වැල දක්වා අවවාද කොට වරද තට යෝගාචර සටහන් පොතේ සටහන් කොට තැබිය යුතුයි. ගුරුවරයාගේ අවසරපත්‍රයක් නැතුව සීරිචාරි වැවිදින. ස්වයං චාරි වැවිදින කෙනෙක් බාර ගන්න එපා මේක. ගුරුනාසික අවසරයක් අරගෙන ඉන්න. එතකොට යාට සිද්ධ වෙනවා ඒ ගනුදෙනුව කරන්න. ඉතින් මේ විදිහට ආරම්භ කරන දේශනාව සරෝජන සීගාවට මේ රාහුල උන්චාමඳුරන්ට සතර සංවර සීලය උගන්වනවා. සතර සංවර සීලය කියලා කියන්නේ මේ සිල්පදසික. ප්‍රාතිමොක්ෂ සංවර සීලය කියලා මම මේකේ තියෙන. එතකොට පේන විදිහට රාහුල පුංචාමඳුර උපසම්පදා වගේ. ඊට පස්සේ ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය කියලා මේ හතර සීලය එකක් එකක් අහලා බුදුන්සේ කියනවා මේවා නිතරම මේකටයි මිනිස්සු වඳින්නේ ගුණයට වෙන සමාධියකට ප්‍රඥාවකට වැඳිල්ලක් මේ ශාසනේ නෑ. අපි ගල්ජිව පඬිස්සවාසී ඉන්න කාලේ කියනවා සාමනීර භික්ෂුවට රහත් වෙච්ච ගිහියත් වඳින්න ඕනේ. ඒක කතා දෙකක් ඇත්තේ නැහැ. ඒ වගේම මේ උපසම්පදා භික්ෂුවට රහත් වෙච්ච සාමණේරයත් වඳින්න ඕනේ. ඒකේ සීල විතරයි තියෙන්නේ. ඒකේ නෑ පිට මේ මේ පැවිදි උපසම්පදානම්මනම් ඒක විතරයි බලපාන්නේ මේ අභිඥා මාර්ගඵල ධ්‍යාන ප්‍රශ්නයක් නෑ. මෙහෙම නැත්තම් මේ සාසනයක් කරන්න බෑ. ඒ නිසා හැම වෙලාවෙම සීලය රකින්න. ඒ සීලය රැක්කට පස්සේ දැන් අදායන ගාථාවේ සඳහන් කරලා තියෙනවා නිමිත්තම් පරිවජ්ජේහි සුභං රාගෝප සංහිතා. මේ සුභය රාගයේ දනවන නිමිටි පරිවර්ධනය කරන්න කියලා කියනවා. ඉතින් අපි මේ කාම ලෝකේ පොහසත් කියලා කියන්නේ රාග නිමිටි වැඩි, සුභ නිමිටි වැඩි තැන. ඉතින් ඒ නිසා අපි එවැනි කාම ලෝකයක ඉඳගෙන බණ භාවනාවක් මහානකමක් යෝගාවචරකමක් කරන්න ගියාම පේන හරියක් පේන්නේ රාග නිමිටි, සුභ නිමිටි. එතකොට හිත ආතුර වෙනවා. ඒ හිතට ගොඩ එන්න අමාරුයි. ඉතින් ඒක නිසා ඒ යෝගාවචරයට සිද්ධ වෙන්නේ රාග නිස්ෘත සුබ නිම්මිත නිස්ෘත අරමුණු වලට ද්වේෂ කරන එක නෙවෙයි පරිවර්තනය කරන්න කියනවා පුළුවන් තරම් ඇස් දෙක peer කණ්ඩේ කියලා කියනවා කන් දෙක නාසය දිව කය මන පුළුවන් තරම් ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරනවා මිස මේ අතිශෝක්ති සුඛෝපභෝගී సౌందර්යයේ පැත්තට ගියොත් ඉතින් ඊට පස්සේ හරිම අමාරුයි මේ හිත එකතෙන් කරපු ගමන් අර රාග අරමුණු සුභ අරමුණු එන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ මේ පුද්ගලයා මේ කාමයෙන් විතික්‍රමණය කරලා තරම් නොවන මට්ටමේ පහත් තත්ත්වයකටපත් කරනවා. ඉතින් ඒක නිසා ඒ රාගය ඊටාත්ම වට කරලා පහර දෙන එකක් පහර දෙන්නේ අත ගාලා ටොක් අනින්නේ. කියන්නේ රාගයෙන්මයි වටන්නේ. ඉතින් රාගය වටණ්ඩ හිත විතික්‍රම මට්ටම නැග්ගට පස්සේ පරිඋත් ทาน මට්ටම නැග්ගට පස්සේ කියන්නේ කාම ඡන්දේ මතුනට පස්සේ එයාලඟින් මේ කාම මිත්‍යාචාරය කොයි වෙලාවෙ සිද්ධ වෙද කියන්නේ. ඒ වැට අද්දරට ආවට පස්සේ විචක්‍රමණය කරනවා කියන එක වැට පණියමයි කියන එක උල්ලංඝනය කරනවා කියන එක හරිම මාරු බේරන්න. ඉතින් ඒක නිසා මේ රාහුල හාමුදුරුවෝ ඉන්නේ දැන් භද්‍ර යවුණ වයසේ එහෙම නැත්නම් ක්‍රීඩා දශකේ නැත්නම් වර්ණ දශකේ. අන්නේ ක්‍රීඩා දශක වර්ණ දශක වල ඉන්නකොට ඒකෙන් තනි ක්‍රම කාම ලෝකයක් අද සම්පූර්ණ වෙළඳ ව්‍යාපාරවල වෙළඳැන්වීම පරි එල්ල කරලා තියෙන්නේ මේ ක්‍රීඩා දශකයේ සහ වර්ණ දශකයේ ඉන්න තරුණ පරම්පරාවට. ඉතින් වැඩිමහල්ලාට තේරෙන්නේ නැහැ මේ මොකද්ද වෙන්නේ කියලා. කොයි වෙලාවෙත් ඒගොල්ලෝ කොහොම හරි පාරිභෝගිකත්වයට පට්ට ගන්නවා. ඒගොල්ලෝ කොහොම හරි මේ නව තියෙන දේවල් වලට කාමයට බඳගත්තට පස්සේ ඒ මිනිස්සු වසවර්තියෝ වගේ මුළු පවුලම පාලනය කරනවා. ක්‍රීඩා දශකේ වර්ණ දශකේ ඉන්න අය අද ආශියා කරේ වගේ ඉහෙනකට පැහිච්ච මිනිස්සු නෙමෙයි පාලනය කරන සමාජයේ gedara මේ තරුණයෝ තරුණියෝ ඒගොල්ලෝ ඉන්නේ ක්‍රීඩා දශකයේ වර්ණ දශකයේ ඉතින් මුළු රටේම ජාත්‍යන්තර වශයෙන් සම්මාන දීලා ක්‍රීඩාවට දක්ෂ නම් වර්ණයේ තියෙනවා නම් මේ ළඟදී කියන්න පටන් ගත්තා වර්ණවත් ක්‍රීඩා දශක ක්‍රීඩාව ලෝලීන් පුදුම ඉල්ලුමක් තියෙනවා කෝටි ගාණක ඉල්ලුමක් තියෙනවා ඊට පස්සේ එයා තමයි ලෝකෙම අනුගමනය කරන්නේ නාකියොත් ඒ අනුගමනය කරනවා. නාකිච්චුත් ඒක අනුගමනය කරනවා. මේකක් බාටපත් කරගත්තට පස්සේ ආය කතා කරන දෙයක් නැහැ. තන්නේ කර කාම ලෝකේ. ඉතින් අන්නේ කාම ලෝකෙක ජීවත් වෙන ගමන් කිනකොට ගැළවිලා ඉන්නවයි කියන්න රහත් වෙන්න ඕනේ. මම පිටේ රාහුල සාසින්න කාලේ කියනවා මම ගිහියා මහත්තු මේ මහානගම කරන්නත් රහත් වෙලා ඉන්න ඕනේ කියලා. නැත්තම් කරන්න බෑ. මේකේ තියෙන මේ මේ කම්බේ ඇවිදින වගේ ගමන බ්ලේඩ් තලයක වගේ දැලි පිහයක වගේ ඇවිදින ගමන ලේසි නෑ රහත් වෙලා ඉන්න ඕනේ මේක කරගන්න. ඉතින් ඒ මොකද හැම කෙනෙක්ම ආදරයට කෞරවයට කියලා ගෙනලා පුදන්නේ කාමේ. පුදන්නේ රාගේ. පුදන්නේ ආශා කරන දේ. ඉතින් ලබන කෙනත් හිතනවා මගේ පිනට මට මේ මේ දේවල් ලැබෙනවා කියලා. ඉතින් හැම එකකම තියෙන රාගනිසිත සුබ දේවල්. ඉතින් ඒව හොයන එක අද පැවිද්ද ප්‍රධානම પરමාර්ථ වෙලා තියෙනවා. ඉතින් එතකොට ඒ කෙනාට විවේකයට ගිය ගමන් හුදකලාවට ගිය ගමන් කාමොද්දීපණේ ඇති වෙනවා. විවේකයේ භයානක තනක් වෙනවා. ඒකට අර සෙනෙතේ ඉන්න නිසා පිරිස ගෞරවයට සභා ගෞරවයට බේරෙනවා. තනි වෙච්ච ගමන් අර හුදකලාව විවේකය විස්රාමයේ නෙවෙයි ලැබෙන්නේ අර කාමයේ ක්‍රියාත්මක වෙන්න පටන් අරගත්තට පස්සේ ආතුර භාවයටපත් වෙනවා. ඉතින් ඒක නිසා රාහුල හාමුදුරන්ට ඒක වැදගත් මොකද පැවිද්දෙක් වශයෙන් ඉන්න නිසා ඒ වාගේම ගීයකට වුණත් නිවාසිකව ගත කරන්න ගියාම එයාගේ ඒ රාග කාම නිස්සෘත අරමුණු පරිවර්තනය කරන්න දන්නේ නැත්නම් පරිවර්ජනා පහතබ්බා කියන මේ ආශව ධර්ම දුරු කරන්න දන්නේ නැත්නම් එයාට හිතුනොත් රූපයක් බලුවට මොකක්ද අප්පා මොන කිනා කුසල කර්මේ කටහඬක් ඇහුවාම මොකක්ද අප්පා වෙන අකුසල කර්මේ ගඳක් රසක් පහසක් ලැබුවහම මොකද්ද ප්‍රශ්නයක් නැහැනේ මේ ඉඳුරන්න විතරනේ මම තාම කිට්ටු කරලා නැහෙනි කියලා ඒක දස්සන සවන සමුල්ලේපන සංසග්ග දස්සන සවන සමුල්ලේපන සංසග්ග ක්‍රමයටයි මේ කියන්නේ. ඉස්ලාම දකින්න ආසයි තියෙනවා. ඒ නිසා මේ භාවනා කරන්න එනකොටත් ප්‍රියම්බිකාවගේ ෆොටෝ එක ගෙනල්ලා වරින් වර ඉඳලා ටෝච් එක ගහලා බලනවා කාමරේට ගිහිල්ලා මේ රූපේ වැළුවත් ඇති. ඊට පස්සේ මෙයාගේ කටහඬ අහන්න හිතෙනවා. බැලුවට පස්සේ හිතනවා ඊට පස්සේ හොරෙන් ටෙලිෆෝන් කෝල් එකක් දෙලි වෙලා ඔයා සන්තෝෂින්ද ඉන්නේ මාත් තනිය රැයට කාලා නැහැ කියලා ඉතින් ශ්‍රවණ පටන් අර ගන්නවා. ඊට පස්සේ සමුල්ලේපනේ හිතනවා ඉඳලා හිටලා වැවිලා බල්ලා යනවා නම් ඊළඟ දෙට්ට ඇවිල්ලා මාසිකට සැරයක් බල්ලා යනවා වගේ ආලිංගනයට ආස වෙනවා. ඊට පස්සේ එක වාසය කරන්න හදනවා අන්තිමට කාමච්ඡන්දයට වැටෙනවා නැත්නම් කාමයේ වර්ධව හැසිරෙනවා. එච්ච මේක වැටෙන්නේ මේ ගඟක රොන් මඩ තියෙන ඉවුර කැවදින මිනිස්සෙක් පහයි ලෙස්සුවත් ඇදගෙන වැටෙන ගඟටනේ. ටිකට ටිකට ටිකට රොන් මඩ දිගේ යන්නේ ගඟට වගේ. ඒ දර්ශනයම ඇති. ඊට පස්සේ ශාවන. ඊට පස්සේ සමුල්ලේපන. ඊට පස්සේ සංසග්ගේ. ඒකට වාසිය කිරීම ඊට පස්සේ සංසර්ගේ. ඉතින් ඒව ලෙස්සලා වැටෙන්න පටන් ගන්නතර පස්සේ නතර කරන්න බෑ. ඉතින් පැවිද්දක් මේ අනිකුත් සාසන වල පැවිද්දක් වගේ නෙමෙයි Brahmacharya පැවිද්දකට මේ වගේ අහලකින් ගියොත් ඒ කෙනාට මෙතෙක් කරගෙන ආපු සීලය, ගුණචරිතය, සාසන ගෞරවේ ඔක්කොම සෝදපාලුවට ලක් වෙනවා. ඉතින් මේ රාග නිශ්චිත අරමුණු පරිවර්ජනය කරනවා කියනකොට මේකේ තව එක පැත්තක් තියෙනවා කිව්වහම කාටත් ටිකක් හීන දාඩි දානවා. ඒක තමයි මෛත්‍රී භාවනාවට ගන්න සුබ නිමිත්ත ඒ නිසා මෛත්‍රී භාවනා කරගෙන යනකොට කොයි වෙලාවෙම වංචනික ස්වරූපයෙන් රාගේ පැන්නගින් දන්නේ. ඒක නිසා මෙත්තා මුඛේන රාගං වංචේති කියලා වංචනික ධර්මයක් තියෙන බව කුඟ දෙනෙක් දන්නේ. ඒගොල්ලෝ කොයි වෙලාවෙත් කියනවා ටිකක් මෛත්‍රී භාවනා කරුවට කමක් නැද්ද කියලා. මොකද මේ කාමයේ ඒ ක්‍රමයෙන් හෝ වක්‍ර මාර්ගයෙන් ක්‍රියාත්මක කරන්න ලෝකෙ කැමති. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ චතුරාර්යක භාවනාවල බුද්ධානුසති මෙත්තාච මරණං අසුබස්සති කියන බටහිර ලෝකයට අල්ලලා යන්නේ මෛත්‍රී භානාව විතරයි. බුද්ධානුස්සතිය අල්ලලා යන්නේ. මොකද හේතුව එක පෞද්ගලික ධර්මයක්. බුදු කෙනෙන් පුද්ගලික වන්දනයක්. මම අසුබය අල්ලලා යන්නෙත් නෑ වර්ණානුස්සතිය අල්ලලා යන්නේ. මෛත්‍රී භානාව පුදුම විදිහට අල්ලලා යනවා. කවුරු හරි ගිහිල්ලා කිව්වොත් එහෙම බටහිර ලෝකේ ඒ මනුස්සයා දවසෙන් දෙකෙන් ලෝක ගුරු තත්ත්වයටපත් වෙනවා. අම්බෝ පළල් හිතකින් කතා කරන්නේ මෛත්‍රියෙන් කතා කරන්න කියලා. නමුත් ඒකේ යට තියෙන තෙතමනය වංචනික රාගයේ බව දන්නේ නැති නිසා අන්තිමට ඒ කිනාගේ Brahmacharya කොයි වෙලාවෙ කඩලයි දන්නේ නැහැ. ඒක නිසා මේ මම බුරුමේ ඉන්නකොට මම මාස 20ක් විතර ගියාට පස්සේ මේ මේ එංගලන්තේ ඉන්න ප්‍රධානම භාවනා ගුරුවරයෙක් ෂයිඩෝ හම්බෙන්න ආවා. ඇවිල්ලා කතා කරලා තිනවා ඒ වෙලාවේ මේ පරිවර්තනය කරන්න කෙනෙක් නැති තත්ත්වය ඇවිල්ලා මට ෂයිඩෝ එන්නේ කිව්වා ඉතින්. ඊළිවෙලා අඳුන්ලා දුන්නා ඒක කෙරෙන්නේ නැහැ සායඩුගෙන් කෙරෙන්නේ නැහැ උනට මට එන්නේ කියලා මේ මේ කෙනා ඇවිල්ලා කතා කරන ප්‍රශ්නයක් අහනවා පොඩ්ඩක් මොකද්ද කියන්නේ කියලා බලපන් කියලා. ඉතින් ඒ කෙනා කියනවා සායඩොට සායඩෝ කියන්නේ දැනට ලෝකේ මම දන්න හොඳම විපස්සනා ගුරුවරයා. ඉතින් අධිරාජ්‍යවරයා. කියනවා ස්වාමීන් වහන්සේ බටහිරට ගිහිල්ලා මෛත්‍රිය උගන්වන්න එපා. ඒකට හුඟ දෙනෙක් කැමති. නමුත් ඒගොල්ලෝ ඒකෙන් කරගන්නේ අර පිට කසා ගැනීමක් තමයි. අර යටපත් වෙච්ච කාමේ විකෘති වශයෙන් බුද්ධ විඳිනවා සුබ නිමිත්ත යන්නේ. එයින් ෂැඩෝ කිව්වා මම එහෙම කරන්නේ නැහැ. මම කෙලිම විපස්සනා උගන්වන්නේ. මම කරන්නේ පිම්බීම හැකිලිම. ඊට පස්සේ මට ෂැඩෝ කිව්වා දැන් උඹ පිම්බීම හැකිලිම කරානේ. දැන් ඊට පස්සේ මම උඹට කිව්වනේ මෛත්‍රී කරපන් කියලා. ඊට පස්සේ මේ මනසට කියලා දීපන්. මෙහි මෛත්‍රී උගන්වන්නේ නැහැ. උගන්වන්නේ විපස්සනා ඉවරුණාට පස්සේ. ඒක තීරුම් ගතට පස්සේ මෛත්‍රී අනිවාර්යයෙන්ම ඕනේ. ඒක කරන්න ඕනේ කියලා. එතකොට මම යාර කතා කරලා කිව්වා මේ මෙහෙමයි මම මේ ආවට පස්සේ කිසියම් බෞද්ධ ගතියක් පේන්න තිබුණේ නැහැ. කෙලින්ම පැය 18ක් විතර භාවනා කරන්න ඕනේ. ඒක කරලා දැන් මාස 18ක් විතර ගියාට පස්සේ මට කිව්වා දැන් ඉතින් සමතේ කරන්න කියලා. දැන් මම මේ දවස්වල මෛත්‍රී භාවනාව වඩන්නේ. ඉතින් මට පුදුම හිතුණා ඒ සයිඩෝ කමටහන දෙනකොට මෛත්‍රිය පිළිබඳව ආය මොකක්වත් නැහැ මේ අතේ තියාගෙන නෙල්ලිගෙඩියක් වගේ කියලා දෙනවා. ඉතින් මාත් හිතේ හරි මේ හැඟුම්overline පස්සේ මනුස්සර කිව්වට පස්සේ කිව්වා මේ බටහිර ලෝකේ පුදුමාකාර ආසාවක් තියෙනවා මෛත්‍රී භාවනාවට. බටහිර පන්නේ ඉන්න ලාංකිකයෝ ඉන්නවනේ ඔය සිංග්ලිෂ් කට්ටිය. කළු සුද්දෝ උණ්ඩත් හරි ආසලා යනවා. මේගලන්ට කොහෙන් හරි ඕන කරන්න අර තෙතමනේ. මෛත්‍රී තෙතමනේ අවශ්‍යයි. ඊට පස්සේ මහත්ය කතා කරලා කිව්වා හැඟුම්බරව කිව්වා සයිඩට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාගේ ජාතිය අපේ ඉංග්‍රීසි ජාතිකයන් විසින් යටපත් කරගෙන තියෙන ඔබවහන්සේලා කවුද කියලා දන්නේ නැතුව අද ඔබවහන්සේලා කකුල් දෙක ළඟට ඇවිල්ලා වඳින්න සිද්ධ වෙලා තියෙනවා අපට. අනේ අපිට ජාතිය විනුවෙන් සමා වෙන්න අපේ තියෙන මේ පරගති භාවයට මේ ආයුධ සම්නද්ද පහහරකමට මං ජාති විනුවෙන් සමාවිල්ලනවා. මං හැදුවා භාවනා මධ්‍යස්ථානය කරුණාකර වඩින්න ඔබවහන්සේ ඇවිල්ලා එකට එක දවසක් ඒක ආශිර්වාද ගන්නට කිව්වා. ඊට පස්සේ ෂායදෝ ඇසිකිලියටම ගිහිල්ලා ඉලිකව මං යන්නේ නැහැ. මං එන්නේ නැහැ කියලා. ඊසාර මහත්තයා කිව්වා අපිට කරන්න පුළුවන් ඉන්නේ <clears throat> ඉල්ලීම විතරයි. ඔබ වහන්සේ ඉන්න නොයනක ඔබ වහන්සේගේ පූර්ණ අධිකාරී ශක්තිය කියලා. ඊට පස්සේ රයිඩෝ කියනවා <clears throat> උඹලගේ රටට මම ගියාට පස්සේ මම කිව්වොත් මේ ගෑනු මේ පැත්තේ වාඩි වෙලා පිරිමි මේ පැත්තේ වාඩි වෙලා කියලා මට දවස් 7ම ඒක කියලා දෙන්න වෙනවා කිව්වා. ඒකට විරුද්ධ වෙනවා කිව්වා. ඔක්කොම එකට වාඩි වෙන්න ඕනේ උඹලට. ඉතින් කොහොමද මේ භාවනාවක් කරන්නේ ওই ඇලි ගලි වාසියත් එක්ක මේ බලපම් බුරුම රටට ගියාට පස්සේ භික්ෂුන් වාඩි වුණාට පස්සේ උපාසකලා වාඩි වෙනවා උපාසකලාට පස්සේ මෙහෙණින් ආසලා වාඩි ඊට පස්සේ තමයි කාන්තාව වාඩි වෙන්නේ එතකොට භික්ෂුවකට බය වෙන්න දෙයක් නැහැ නේ ඒක අපිට උගන්වන්න දෙයක් නැහැ මම එනකොට කට්ටිය වාඩි වෙලා ඉවරයි දැන් උඹලට ගිහිල්ලා ඕක කියන්න ගියොත් ඕක විස්තර කරලා දෙන්න අවුරුදු මාස 7ක් කරන මොකට උඹලා පං වායන්නේ ඕක උගන්වන්නේ උඹ මෙහෙවිල ඉගෙනගෙන උඹට ඕනනම් ගිහිල්ලා කියලා දීපන් කියලා තේරෙන්නේ නැහැ මේ ඇලි ගලි වාසය කරන්න ගියාම කොතනද මේ කාමයේ ලෙසලා වැටෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ හිතන මේ පළල් මනස විවෘතකම මෛත්‍රී භාවනා ඉතින් බොහොම ඔක්කොටම හරියන දෙන්නේ කියලා. නමුත් වංචනික ධර්මයේ යටතේ මෙත්තමෝ කියන රාගං වංචිත කියන එක තේරෙන්නේ නැති නිසා හුඟ දෙනෙක් ප්‍රශ්න කරනවා මේ ඉතිරි කලදී ඇයි ස්වාමීන් වහන්සේ මේ චතුරාර්යක භාවනාව උගන්වන්නේ නැත්තේ කියලා. පැහැදිලි ප්‍රකාශයකින් පටන් ගන්න අපේ වැඩමුළුව යන්නේ සතිපට්ඨානයි කියලා. සතුටු නැහැ. ඒකට අර උම්මලක ටිකක් දාලා දෙන්න බැරිද කියලා මේ සුදු පානොයි සුදු පාන නිකන් ගන්න බෑ බැටර් ටිකක් ගාලා චීස් ටිකක් එක දෙන්න බැරිද කියලා අහනවා අර කාමේ පොඩ්ඩක් ටෙම්පරාදු කරලා මේකට දාගන්න තියෙන ආසාව. ඉතින් උංගව දෙනකොට ඒක මම ඉතින් වැඩි උත්තර දෙන්න යන්නේ නැහැ මම කියන ඉතින් ප්‍රශ්නයක් නැහැ. එහෙම මෛත්‍රී භාවනා කරන තැනකට යන්න. ගිහිල්ලා ඒ දේ කරගන්න ඉතින් මෙතන මෙතන දෙන්නේ ඔය කෑම තමයි. ඒක බැරි නම් අපි කොහොමද ආනපානෙ වගේ එකක් කරන්න බැරි නම් පිම්බිම හැකිලිම දෙයක් කරන්න බැරි නම් සක්මන් බහන කරන්න බැරි නම් අපි බලමු. ඒකට පිළියමක් වශයෙන් ඔය බුද්ධානුසුති මෙත්ත වඩන්න. නමුත් බලන්නකො මේ කරන්න පුළුවන්ද කියලා හිතන්නවත් බෑ. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව ඒ තරම්ම සුදු පාම්පෙත්තක් වගේ කණ්ඩම බෑ. නැතිකම නෙවෙයි. කණ්ඩ බෑ මොකද අර මෛත්‍රී ජෑම් ටිකක් ගා ගන්න ඕනේ. මෛත්‍රී බටර් ටිකක් ගා ගන්න ඕන. ගෑවට පස්සේ අර බටර් රහට කන ගාසාව තියෙන අර ස්වාමීන් වහන්සේ සුද්ධ වශයෙන්ම කියනවා මේක සුදු පාම් පෙත්තක් මං උඹලට කවන්නේ මස්ලේ නැති ඇටයක් දෙන්නේ ලෙව කාපල්ලයි කියලා. විපස්සනා පුළුවන් නම් කාපල්ල වැටෙන කාපල්ල. සුද්ධට කතා කරලා පටන් ගත්තාම කැමති කෙනා එනවා. ඉතින් මෙතනත් බුදු බුදුරජාණන්සේ රාහුල කුමාරට අහනවා නිමිත්තම් පරිවජ්ජෙහි සුභං රාගෝප නිශ්චිතා. මේ සුභ නිමිත්ත රාග නිශ්චිත නිමිත්ත පරිවර්ජනය කරන්න කියලා. ඒ මොකද සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතු විමුක්තිං වදාමි කියලා සරුවච්චන්සේ දේශනා කරනවා. මෛත්‍රිය වඩන්ඩ සුභ පරමෙ වෙන්න ඕනේ. හැම දෙයකම තියෙන සුභ පැත්ත බලන්න ඕනේ. ඒතර කොහොමද භාවනා ජීවිතයක කොහොමද උපාසක ජීවිතයක නේවාසික උපාසික උපාසිකා ජීවිතයක මෛත්‍රියේ සුභ පැත්ත බලන්න. සුභ පැත්ත බලන්න ඕනේ යම් වෙලාවක Tamanට භාවනාවේදී නීරසකම කම්මැලිකම ඒකාකාරීකම සැකය බය ඇති වුණොත් විතරයි. මේක හුඟ දෙනකොට මේ මේ ප්‍රති මේ ප්‍රතිවාපය පාවිච්චි කරන්න දන්නේ නැහැ. භාවනා ජීවිතයට ගියාම විශේෂයෙන්ම විපස්සනාට ගියාම ඉඳගෙන ඉන්නකොට මේ කම්මැලිකම නීරසකම කියන එක උදේට කනවා දවල්ට කනවා. ස්ථානටත් අප්පිරියා වෙනවා පරියංකේ ඉරියවටත් අප්පිරියා වෙනවා සක්මන්ටත් අප්පිරියා වෙනවා ගුරුවරයාත් අප්පිරියා වෙනවා දකින් දකින්දී අප්පිරියා වෙනවා ඉතින් මේ භාවනාව වැඩෙනකොට තියෙන ලක්ෂණයක් ඒක ඒ කියන්නේ ප්‍රගතියේ ලකුණක් නමුත් යෝගාචරයට එක පේන්නෙම මුඛාකරී මේ ලුණු මදි ගතියක් පේනවා කෑමේ බැලුව බැලුව දෙයක නිකන් හේ බාච්ච ගතියක් පේනවා ඉතින් යෝගාචරය තමයි මේක මේ උඩත් කටු බිමත් කටු තමයි පැනලා යනකම් හදිසි අන්න ඒ වගේ වෙලාවල මේක මේ භාවනාවේ ප්‍රගතියක් එහෙම නැත්නම් මේක භාවනාවේ දියුණුවක් කෙලස් කැපිල්ලක්. ඉතින් මේක ආපු වෙලාවේ ඒක දරාගෙන ඉන්න බැරි නම් මේ නීරසකම මෙහෙම තියෙන නිබ්බිදා ස්වභාවය වරදොලා තීරුම් අරගෙන ඒකට වෛර කරන මට්ටමට එන්න හුඟක් ඉඩ තියෙනවා. මේ භාවනාදී මතුවෙන නිබ්බිදාවට, භාවනාදී මතුවෙන නීරස ගතියට, විරාග ගතියට, ඒකාකාර ගතියට, නිදිමත ගතියට, බය ගතියට, අසරණ ගතියට, අනාථ වෙච්ච ගතියට වෛරය අනිවාර්යයි. කවදා හෝ මේ වෛරේ නැතිකරන්න සුභේ පාවිච්චි කරාට, මෛත්‍රී පාවිච්චි කරාට ප්‍රඥා පදනමකට ගණ්ඩ උපක්‍රම කරාට එතන මෛත්‍රී වැඩක් තියෙනවා. එහෙම නැතුව මේ මෛත්‍රිය නිකන් දෙන්න නිසා පැන්ඩෝල් බොන්න වගේ බොන්න පටන් අරගත්තොත් මුදුවර මතක තියාගන්න වංචක වංචනික ධර්මයකට උදව් කරලා අන්තිමට විවාහ ජීවිතයකින් අනියම් ප්‍රේම සම්බන්ධතාවයකින් තමයි සිද්ධ ඒ භාවනා මධ්‍යස්ථාන වල උගාවක් සිද්ධ වෙනවා. ඒ තැන් තැන් වලින් ආපු කට්ටිය අන්‍යෝන්‍ය අවබෝධකම් සම්බන්ධකම් ඇති කරගෙන ප්‍රේම ජවනිකාවලට වැටෙනවා. මොකද මෛත්‍රී භාවනාව නිසා. විපස්සනා කරන්න ගියාම විපස්සනාවේදී මෛත්‍රී විසි කරන්නේ නැහැ. ඒක ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්නේ භාවනාදී යම් වෙලාවක ඒකාකාරීකමක් කම්මැලිකමක් වතුනොත් සුභය පරම කරගෙන මේකත් ඒකත් ජයසිරි මංගලම් කියලා හිතාගෙන ඒකත් ප්‍රමෝදයක් කරගන්නට මෛත්‍රී අදහස උනේ ඒක උච්ච ගැඹුරුම විපස්සනාව කියලා මං කියනවා ඒ නිසා මේ ওই මෛත්‍රී භාවනාව කියලා කියන්නේ මේ තොගේට විකුණන එකක් නෙවෙයි ඒක ප්‍රයෝජනෙ සලකලා කරන එකක් ඉතින් අද වෙනකොට ලංකාවේ අපේ ලොකු ශාංශෝ විදර්ශනා පරපුර පොත ලියනකොට කියනවා උන්වහන්සේගේ මෝහුරායන වයසට ඥානෙ මෝරණ වයසට එනකොට හැම තැනම අවිසලා අවිසලා බැලුවලු මේ භාවනාව පිළිබඳ පොතකවත් තියනවාද කියලා. අකුරු ඉච්චර දන්නේ නැහැ, ඉස්කෝලේ ඉච්චර ගිහිල්ලා නැහැ, 13 අවුරුදු කොච්චරද ගානකින් අධ්‍යාපනය කඩා වැටුණා කියලා පිරිවින් අධ්‍යාපනය. ඊට පස්සේ මේ පන්සලේ තිබිච්ච පුස්කොළ පොත් කළු පිරිමදින්න පටන් ගත්තයි කියලා. කලබිරි මැදලා අවු වේලන ගාටම අකුරු කියවන්න පටන් ගත්තාම ඉතින් එක එක සූත්‍ර කොටස්, ජාතක කොටස් අතරින් පතරින් හම්බෙලා තිනවා මේ භාවනා පිළිබඳ ලියවිච්ච පොඩි පරිච්ඡේද. උනාසේ ඔක්කොම සටහන් කරලා බලනකොට ඒ කියන්නේ 1940 ගණන් විතර වෙනකොට 1901 තමයි ලොකු සංසි ඉපදිලා තියෙන්නේ. ගණන් වෙනකොට කිසිම ගුරුවරයෙක්වත් කිසිම පොතක් පතක්වත් මොකක්වත් තිබුණේ නැහැ භාවනා ක්‍රමයක්. අතරින් පතරින් හම්බෙච්ච කෑලි ඔක්කොම එකතු කරලා බලනකොට චතුරාර්යක භාවනා පිළිබඳ විතරක් පුංචි සතුටුදායක තත්වයකට එන්න පුළුවන්කමක් තිබිලා තියෙනවා. ඉන් එහාට කද්දාකත් විපස්සනාවක්වත් ඉහළට යන ගතියක් තිබිලා නැහැ. අපි අද කොච්චර සතුටු වෙන්න ඕනද අපි අද ඉන්න තැනේදී අපිට මේ කොයි හාමුදුරුවොත් වගේ දැන් ටික ටික මේ චතුරාර්යක භාවනා එහාට ගිය භාවනා ක්‍රමයක් එහෙම නැත්නම් නිෂ්ඨාවක් ප්‍රතිපදාවක් කියලා දෙනවා. ඒ දක්වා ඒ ඉඳලා මේ දක්වා එනකොට අපි මේ ලංකාවේ බුද්ධ ශාසනයේ පසුගිය අවුරුදු 70 කාලේ විතර ඇතිලා තියෙන දියුණුවේ මුලින් ඇති වුණේ මේවා ටික මූලධර්ම ටික මතු වුණා. මතුලායි උරදීලායිදී කටයුතු කරන්න ඇත්තෝ ඒක හෝ දිය කරලා බීලා හෝ අල්ලගත්තා. අල්ලගන්නකොට තිබිලා තියෙන්නේ මේ චතුරාර්යක භාවනාව විතරයි. අපේ ශාසනයේ විදර්ශනාව කඩලා ගිහිල්ලා. ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ තමයි ඊගාව විදර්ශනා පරපුරට අර රිලේ රේස් එක වගේ අරයා බැටන් එක අරගෙන මෙහා අතට දෙනකොට මග වැටිලා. ලුකු සාහනේසේ තමයි අල්ලගෙන මේ ඒ සම්බන්ධතාවය ඒක නිසා ඒකට විදර්ශනා පරපුර කියලා නම දාලා තියෙන එක ඇත්තටම පණ්ඩිත ශාන්තිගේ ඉල්ලීමට කර පොතක් ඒකේ ලොකු ශාන්ති ලියලා තියෙනවා කොච්චර අමාරු තත්වයකද ලාංකික හිටියේ කියලා. ඒ කාලෙදී අපිට තිබුණ එකම සරණ මේ චතුරාර්යක භාවනාව. ඒ නිසා ඒ කාලේ හැදිච්ච උපාසකම්මලා උපාසක මහතුරු නිතරම චතුරාර්යක භාවනා ටික කියවන එක තමයි භාවනා කියන්නේ. අදත් පන්සල් වල කෙරෙන්නේ චතුරාර්යක භාවනා පිළිබඳ ગાථා ටික කියලා භාවනා කෙරුවයි කියලා යනවා. ඇත්ත බුදුරජාණන්සේගේ දේශනාවක් තියෙනවා අච්චරා සංඝාත අච්චා සංඝාත මත්තම් බිබික්කවේ මෙත්තා චේතෝ මෙඋත්තිම් භාවෙය්‍ය සෝ අමෝගං රට්ටපින්ඩම් බුංජෙය කියලා. ඒක චිත්තක්ෂණයට හරි කමන්නේ කවුරු හරි මෛත්‍රී භාවනා කරනවා නම් රට්ටු දෙන පින්ඩ පාදයට ණය නැහැ කියලා. අසුරුසනක් ප්‍රමාණයකට මෛත්‍රී වඩනවා නම් කන බතට ණය නැහැ කියලා. ඒ නිසා මෛත්‍රී භාවනා ලොකු බරක් තියෙනවා. එනමුත් හිතනද යම් කිසි කෙනෙක් මේ සමතයක් හෝ විපස්සනාවක් වශයෙන් ආනපානේ වඩනකොට ඒ භාවනා නිමිත්ත නීරස වීම නිසා භාවනා නිමිත්ත ඒකාකාරී වීම නිසා නිදිමත ගතිය නිසා අරමුණ නොපෙනී යෑම නිසා බාහිරින් එන කරදරවලට වෛර කරන මේ වෙලාවේ මේ අරමුණ නොදෙනී යන එක පේන්නේ නැහැ එයාට. ඒකේ නීරස ගතිය පේන්නේ නැහැ. එයාට හිතෙන මේ සද්ද නිසා භාවනා කරගන්න බෑයි කියලා. වේදනාව නිසා භාවනා කරගන්න බෑයි කියලා. හිතුවි නිසා භාවනා කරගන්න බෑයි කියලා හිතනවා. මේ අර ගෙදර ඉන්න කැලේ ඉන්න මුවාට විරුද්ධව ගෙදර තියෙන මුවාමට තලනවා වගේ තමන්ගේ හිතේ ඇතුළේ තියෙන නීරසකම පේන්නේ නැහැ. එයාට පේන්නේ බාධාව තමයි. ඉතියා කරන්නේ බාධාවට වෛර කරනවා. ඉතින් ලිඛිතව අහනවා අනේ ස්වාමීන් වහන්සේ මට භාවනා කරන්න හිතවිල්ලක් එනවා කොහොමද හිතවිල්ල නැති කරන්නේ අනේ භාවනා කරන දනිශකක්මක් එනවා කොහොමද වේදනාව නැති කරන්නේ අනේ භාවනා කරන බල්ලෙක් බුරනවා කැස්සක් අහිනවා කොහොමද මේ සද්ද නැති කරන්නේ කියලා අහනවා මිස ඒ වෙනකොට තමයි භාවනා නීරසකම ඇති වෙලා තියෙනවා අරමුණෙන් හිත ගැලවිලා තියෙනවා අරමුණට හිත දැම්මත් නීරස නිසා හිත කැමති බල්ලගේ සද්දෙට හිත කැමති කකුලේ වේදනාවට හිත කැමැති හිතන්න. මොකද අරමුණ නීරස වෙලා. අන්න ඒ වගේ වෙලාවක මේ නීරස වීම භාවනාවේ ප්‍රතිඵලයක්. කෙලස් කැපීමක් කියලා හිතලා ඒ අරමුණටම ප්‍රමෝදේ පහල කරගෙන නීරසකම හරියට තේරුම් ගත්තොත් ඒක ඊටාම ගැඹුරු විපස්සනා මෛත්‍රියක්. අන්න ඒ චිත්තක්ෂණයක් කෙරුවොත් නම් ඒ චිත්තක්ෂණේ ජීවිතේ ඉස්සලාම අඳුනා ගන්න දවසේ මුළු සංසාරෙටම නායක වෙනවා කියලා කියන්නේ. එක චිත්තක්ෂණයක තමන් අඳුනාගත්තොත් මෙතෙක්කල් භාවනා කරනකොට මම ගුරුවරු මාරු කරේ. අරමුණු මාරු කරේ. ස්ථාන මාරු කරේ මේ නීරසකම දන්නේ නැතුව. මං අද නීරසකම බලාපොරොත්තු වෙනවා. මගේ නීරසකම එනකොට භාවනා ප්‍රගතියක් කියලා තේරුම් ගන්න. ප්‍රතිපදාව කියලා තේරුම් ගන්නවා කියන මේ දේ අහුණා නම් ඒ කෙනාගේ ඒ මෛත්‍රී චිත්තක්ෂණය නැත්නම් ද්වේෂේ පිටු දකින්න ගතිය සුද්ධ වශයෙන්ම උපන්දාසිට මෙතෙක් කළපු වුණත සතිය පිහිටපු කණේ කියලා කියන්නේ වරක් වැන්දොත් කැලිනේ නෙවෙයි. උපන්දාසිට කරපපව නැත සතිය පිහිටපු මේ ක්ෂණේ. ඒ සතිය පිහිටනවා කියලා කියන්නේ භාවනා කරන යනට නීරසකම වෛරේ. මේ වෛරේ අනිත් පැත්ත අවෛරේ මෛත්‍රිය. මේ මෛත්‍රිය දන්නේ නැතුව අපි කොච්චර සියලු සත්වෝ නිදුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත්ත්වා කියලා කිව්වත් ඒක නිකන් කාර් එක එන්ජින් එක සවුත් වෙලා තියෙද්දි පේන්ට් එක හදනවා වගේ වැඩක්. ලස්සනට විකුණන්න පේන්ට් එක ගන්න පුළුවන්. විකුණන්න පුළුවන්. ඔව් කියන්න වෙනවා අත ගන්න නැතුව ගන්නේ කියලා. මොකද මේ පේන්ට් එක ගන්න සෙලෝ ටේප් වලවල. කපල පොටි ගාලා නෙවෙයි ඊට පස්සේ විකුණන්න පුළුවන්. ඉතින් දන්නේ නැති මිනිස්සු ගියොත් එimhe ඒකෙන් තමයි ගන්නෙ මොකද ලෝකයා බනින්නේ රූප ප්‍රමාණය. තම එන්ජින් එක සෞත්වි සත්‍ය සෞත්වි. ආන්නේ වගේ ඇතුළත මේ මෛත්‍රිය වස ගන්න පුළුවන් නම් ඒ රාග නිස්සෘත සුභ නිමිත්තක් වශයෙන්ුත් පාවිච්චි කළ යුතු වෙලාවක් තියෙනවා. අන්න ඒක දන්නේ නැතිකම නම් දොස් කියන්න බෑ. මොකද මේ තාම ගැඹුරු දෙයක් මේ කතා කරන්නේ. ඒ නිසා භාවනා කරනකොට මම මේ පෙන්වන්න අතර මේ ගාතාවේ සඳහන් කරන්නේ ඊට වැඩිය මතු පිට අර්ථයක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ මම පෙන්වන දනාර්ථයේ ගණ්ඩ නම් භාවනා කරන කෙනා දැනගෙන යන්න ඕනේ භාවනා හරියනකොට කම්මැලිකම එනවා. අරමුණ උදුම්පත් වේගෙනට නීරසකම එනවා. අරමුණ උදුම්පත් වේගෙනට නිදිමත ගතිය එනවා. බය ආසරණ ගතිය එනවා, සැක එනවා. මේ සේරම මායාවේ කෙලෙස්. අන්නේ වෙලාදී මේ සියල්ල વિશે ප්‍රමෝදේ පහර කරගත්තොත් ප්‍රීතිය පහල කරගත්තොත් සති සම්පජඤ්ඤේ පහල කරගත්තොත් මේක අරමුණක් කරගත්තොත් අනේ ඒකේ ගැඹුරු මෛත්‍රියක් තියෙනවා. අන්නේ මෛත්‍රියට ගියොත් ඒකේ නා මේ වෙනදා නීරස දේ සුබයක් විදියට සලකනවා. සුබ නිමිත්තක් කරගන්නවා. ඊට පස්සේ මේ මනුස්සයාට පැමිණි දුක් පැණි රහයි කියන මේ සිංහලයාගේ කියමනේ මහා ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒක පන්දි ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ භාවනාවේදී කයට වේදනාවක් දැනුණා නම් සිරි දෙවුදුව ගැට වැඩියා කියලා සතුටු වෙන්න මොකද දැන් කයෙමයි හිත. හිත කැඩෙන්නේ නැහැ. වේදනාව ආවට පස්සේ කඩන්න ගියත් හිත කැඩෙන්නේ නැහැ. ඒ නිසා ඒක සිරි දෙවුදුව ගැට වැඩියා කියලා ගන්න කියලා. මහෂී ෂැඩෝ ස්වාමීන් වහන්සේ ඊටාම ලස්සන චිත්තේ කරකෝල ඇඳලා ගෙනලා පෙන්නනවා. හැම වෙලාවෙම විපස්සනා ඥානයක් එන්නේ ඉස්සලා ගැඹුරු බරපතල වේදනාවක් කියනවා. වේදනාව හරහා ගියාට පස්සේ තමයි විපස්සනා ඥානෙ එන්නේ. වේදනාව දැකලා පස්සට ආවොත් එයාට අර මෝරලා තියෙන විපස්සනාට අයිතිවාසිකම නැති වෙනවා. ඒ නිසා කන්දක් නැගිටින පල්ලමකේ පල්ලම වැටෙනෝ සෙල්ලමකේ කියලා. මේ කන්දට බය ආපසට આવොත් මුදුන්පත් වෙලා එහා පැත්තෙන් බහින්නේ නැතුව ඉතින් කියන්න වෙන්නේ නෝන්ජලයයි කියලා. කියන්න තියෙන කොන්දපණ නැති එකයි කියලා. ගැරන්ඩියෙක් කියලා. කොඳුයට පැන්න සතෙක් කියලා. භාවනාදියක් කරන්න බෑ. භාවනාදී කඩාගෙන යන්න ඕනේ. යන්න නම් මේ පැතු වෙන අමහිරි භාවය, නීරස භාවය, වේදනාව ලෑස්තිලා යන එක තමයි අපේ ලොකු සංසි දෙන සුද්ධ උත්තරේ. ඒකට ලෑස්තිලා යනවනම් එයා එන මතුවෙන වේදනාවට මුන්නරක් කරගන්නේ නැහැ. ඒක ලියන වචනයකවත් ද්වේෂයක් නෑ. එයා දන්නවා මට වෙනදට වැඩි වේදනාවක් ඇවිල්ලා ඒත් භාවනා කරනවා. හෙට මීට වැඩි වේදනාවක් ආවත් මම ඒත් භාවනා කරනවා. අද සද්ද තියෙනවා ඒත් භාවනා කරනවා. හෙට මීට වැඩි සද්දයක් ආවත් ඒත් භාවනා කරනවා. අද හිතවිලි තියෙනවා ඒත් භාවනා කරනවා. හෙට මීට වැඩි වේවිලි ආවත් ඒත් භාවනා කරනවා කියලා ගියොත් ඉතියාට පැමිණෙන හැම අභියෝගයකින්ම එයා පියමුවත් කර ගන්නවා වගේ පන්නරේ තියා ගන්නවා වගේ වැඩ කරන්න පටන් ගන්න එක්කනට ඔන්න බුදුන් ගිහිල්ලා තියෙන පාර බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදානේ මොකද්ද කියන එක ධර්මයේ වැටහිච්ච දවස ඔන්න බුදුන් තේරුම් ගන්න. එහෙම නැත්නම් අපි හිතනවා බුදුහාමුදුරුවෝ මල් පූජා කරපුවා නිවන් දකි කියලා. බුදුහාමුදුරුවන්ට හඳු කුරුපත්තු කරපුවාම ආවතය කරපුවාම නිවන් දකි කියලා. ඒකත් හොඳයි. මේ සීවලිංගයට මල් පුදනවට වැඩි. නමුත් ඊට වැඩි යමක් තියෙනවා මේකේ ප්‍රතිපදාවට ගියා. ප්‍රතිපදාව කවුරුත් නොකරන කෙනෙක් ඇත්තේ නැහැ. කරන කෙනා ඉන්නව නමුත් මෙතෙන්ට ආවට පස්සේ අනවශ්‍ය තැන්දි මෛත්‍රී භාවනා කරනවා. මෙතෙන්දි සුබ නිමිත්ත පහල කරන්න දන්නේ ප්‍රමෝදය පහල කරගන්න දන්නේ ඒක කියන්න ගියාම කියන අනේව්ව තීරෙන්නේ අපෝ ඊට වැඩි ලේසි ඊටපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ කී කියන එක ලේසි. මෛත්‍රී භාවනාවත් නිදුක්කේත නිරෝගීවත සෝපත්‍යත අල්ලපු gider පරට්ටි ඇර. ඕන්න මෛත්‍රී භාවනාව. ඕකම තමයි කියන්නේ. නිදුක්කේත නිරෝගීවත සෝපත්‍යත නිදුක්කේත අල්ලපු gider පරට්ටි ඇර. ඕක තමයි මෛත්‍රී භාව. ඊට වැඩිය මේ Tamanට එන ද්වේෂය දැකලා මේ භාවනා ප්‍රතිඵලයක් මෙන්න මේක තියෙද්දි දිගටම කරගෙන ඵලයන් කියනකොට එතන තියෙන මේ පෙන්වන්න හදන ගැඹුර පෙන්වන්න බෑ අද ලෝකෙට ඒ තරම්ම ඉන්න නායකයෝ සේරම මේ කට්ටිය එකතු කරන මෛත්‍රී භාවනාව කරනවා. ඉතින් මේ වගේ දෙයක් කියන්නේ ගාම කරන ඌව කොහෙද පොත්වල තියෙන්නේ? ඌ ඇත්ත නැහැ නේ අපේ පොතේ තියෙන්නේ මෙන්න මේ වාක්‍ය තුන් හතර සැරයක් කියවන්නේ ඒතකොට මෛත්‍රිය හැදෙනවා කියලා. නැවත එන මේ द्वේෂය මෛත්‍රී කියලා කප් බුදුහාමර උගන්ලා නැහැ බුදුහාමර කියලා තියෙන්නේ ද්වේෂය අද්වේෂය. අද්වේෂයටයි මෛත්‍රී කියලා කියන්නේ. ද්වේෂය එනකොට අල්ලන්න දන්නේ නැතුව අපි මේ පිටින් බාම් ගෑවට හරියන්නේ නැහැ මේක එන්ජින් එකක් හදලා පේන්ට් එකක් හදනවා වගේ. ඒ කෙනාට තේරෙනවා නම් භාවනා කරනකොට එන මේ නීරසකම දමල යන්න හිතන ගතිය ද්වේෂයේ මායාවක් හේවණල්ලක්. අන්න ඒක එනකොට මේ සතිය නිසයි මේක ආවේ. කයට හිත ආපු නිසයි මේක ආවේ වර්තමානයේ ආපු නිසා මේ කාවේ කියලා අල්ලා ගන්න පුළුවන් නම් ඒකට කියන්න පුළුවන් සුභ නිමිත්ත. සුභං සුභේ භාවිතා කරන්න කියනවා. එතකොට ඒකේනා එදිනදා ජීවිතයේ තියෙන රාගෝපනිෂිත අරමුණු අයින් කරනවා. නමුත් සුභය නැතනම් ප්‍රමෝදය පාවිච්චි කරනවා අවස්ථාවේ හැටියට ඒ භාවනා ගමනේ තියෙන වලගොඩලි සමතලා කරගන්න. ඉතින් ඒක නිසා ඒක නා මේ පාවිච්චි කරන මෛත්‍රී තාමත්ම ගැඹුරුයි ප්‍රයෝජනෙ සලකලා කටයුතු කරන්නේ අසුභ චිත්තය තමයි අසුභයක් තමයි මෛත්‍රී භාවනාදී කර පෙන්ලා දීලා තියෙන්නේ සුභය පරම කරගෙන නෙවෙයි අසුභේ වඩන්නේ කියලා මෙතනදී යෝගාවචරය බලන්නේ Tamanට මතුවෙන හීන් නූලෙන් මතුවෙන අනුසේ වශයෙන් මතුවෙන රාග අරමුණු විශේෂයි ඒකේ තියෙන කැතකම බලන ඒකේ තියෙන චපල ගතිය බලනවා. ඒක ඒක තමන් මත් කරවලා 16ක් බවට පත් කරගන්න හැටියට ඒ द्वේෂ හිත කෙරෙහි සුභයට බලන්නේ අසුභයට බලන්න පටන් අරගත්තොත් ඥානෙ වැඩි කියලා කියන්නේ වෛරය වැඩි. දක්ෂයි නිර්මාණශීලී ප්‍රගමණය හොතනවායි කියලා කියන්නේ හොඳ द्वේෂ හිතක්. එයා වර්තමානයේ කොහොමඩක්වත් සතුටු නෑ අනාගතය ගැන සැලසුම් කරනවා ප්‍රගතිය ගැන හිතනවායි කියලා කියන්නේ වර්තමානට ද්වේෂ කරනවා. කවදා හෝ මේ මිනිසයා වර්තමාන මොහොතේ තියෙන සුභය බැලුවොත් අතීතනාගතයේ කෙරෙහි යත්තාවෝ මේ අසුභය අරයමයා කෙරෙහි තියෙන අසුභය අත්තන කෙරෙහි තියෙන අසුභය පැත්තක දාන හැටි තේරුම් ගනි. ඒක හරීම අමාරු ඒක කරන්න පුළුවන්ගෙන තම මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ පමණයි. ඉතින් ඒ නිසා මේ සාමාන්‍ය සමත භාවනාව ගණන අසුබ නිමිත්තට එහෙම නැත්නම් මේ මෛත්‍රී සංකල්පයට විපස්සනා පැත්තේ මේ දෙන අර්ථකතනය බොහෝ දෙනා කැමති නැති වෙන්නේ තියෙනවා. මම දන්නේ මගේ පුද්ගලික ජීවිතේ නම් මට උගාක්ම පිහිට වෙලා තියෙනවා කිසිම දවසක මට ඒක නිෂ්ප්‍රභ කරන්න වෙලා නැහැ. ඒකට කටයුතු කරපු කිසිම වෙලාවක වැටෙන්නවත් පශ්චාත්තාප වෙන්න හිතන්නේ. එතකොට හිත ඒකාග්‍ර වෙනවයි කියලා කියන්නේ සමත නිමිත්තක ඒකාග්‍ර වෙනවා කියන එක නෙවෙයි. දුක පැමිණුනොත් ඒක පැණි රහකට දාගන්නවා. මොන අරමුණක් නිමිත්තක් මතු වුණත් ඒක විනිවිදිනවා මිසක් අයක මඟහරින්න හදන්නේ නැහැ. ඒක නැති කරන්න හිතන්නේ ඒක විනිවිදකන යන්න ගියාම එතකොට අර ක්ෂණික සමාධියක් කියලා එකක් ඒ ඒ වෙලාවේ සමබර භාවයක් ගැලවිඥාව කියන එක තේරෙන පටන් අර ගන්නවා. එතකොට තමයි manussත්වෙ පිපෙන්න පටන් ගන්නේ. එතකොට තමයි මේ මොනස මනසේ මොලේ මලකට ගසලා දාලා අලු ගසා දාලා නැගිටින්නේ. එන හැම දෙයකටම මුණ දීමේ හැකියාව. හැබැයි ටිකේ පේනවා බලාන ඉන්නකොට ලක්ෂයකට එක්කෙනුගේ නැහැ. ඔක්කොමලා හිතන්නේ ඒකට සමීකරණයක් දාලා, යන්ත්‍රයක් දාලා, වැඩකාරයෙක් දාලා කන්සල්ටන්සි අරගෙන කරන්න. ප්‍රශ්නයක් නැහැ. ඒක කරන්න දැනගන්න ඕනේ. අලංකාතුම්. අලං සංවිධාතුම්. නමුත් ඒක කරන්න පුළුවන් හැකියාව කියලා කියන්නේ එතෙන්ට ස්ථානෝචිත වෙන ප්‍රඥාව කවදාකවත් මේ ශක්කුට ඉඳගෙන හංසකුට ගෙනලා ගන්න බෑ. එහෙම තියෙනවනම් බුදුජානකට හැමදාම ඔය හැතැම්ම 16ක් 15ක් පයින් යන්න වෙන්නේ නැහැ සෙරප්පු දාගෙන. ඒ දුක තියෙන මනුස්සය ළඟට ගිහලා එයාගේ පසර මේ ඉඳලා තමයි බුදුන්සේ කතා කරන්නේ. එයාගෙන් නගන්නේ මේ වීදුරු කුඩුවට ගෙනලා කන්සල්ටන්සි දෙන්න යන්නේ ඒක වෙන්නේ නැහැ. හරියන්නේ නැහැ. බුදුන්සේ එතෙන්ට යනවා. අසුචි කද තියාන පාරේ දින කොල්ල දගපුවාම මුතිඹ කැමතිද මේ පැවිදි වෙන්න කියලා අහන්නේ. කිසි පැකිලීමක් මොකුත් නෑ අරුවට මේ අසුචි කද හංග ගන්න තැනක් නෑ. එතෙන්ට යනකම් තල්ලු කරනවා. කියලා කියන පුතා උඹ කැවිදින පැවිදින කන්නේ කණේ ආමුදුරනේ කවුද අපි පැවිදි කරක් හදන්නේ අපි මේ මේ වසල ප්‍රශ්නේ නැහැ අම්මා කැමතින වරෙන්කෝ ඇඳවට ඉතින් අම්මට ගිහිල්ලා කියනවා මෙන්න මේ හොඳ ලස්සන සාදු කෙනෙක් දැක්කයි සාදුකව පැවිදි වෙන්නේ අනේ පුතෙන් සල්ලලා නිකන් හිටපන් අපි වසල පැවිදි කරන්න බෑ නෑ නෑ අම්මා කැමති නම් කැමති වෙන්න පුළුවන් කියලා කිව්වේ ගියාට පස්සේ ආන එක කියන්නේ මොකද්ද දෙක කියන්නේ මොකද්ද 10ට ගණන් කරනකොට රහත් කුමාර පඤ්ඤා ඒක නාමකයෙන් දුක නාමකයෙන් තින් නාමකයෙන් 10 ගණන් ගන්න උරහත් දැන් මේ අපි තටමගෙන භාවනා කරනවා අවුරුදු 20 ගණන් 30 ගණන් දාඩිය දාගෙන තාම නැහැ තාම કૃතිමයි වැඩේ ඒ මොකද අපි තාම මේ සම්මුති ඥානෙ දන්නේ නැහැ එදාට අදාළ සම්මුතිය දන්නේ නැහැ ඒක නිසා ඒ කෙනාට දැනට ගැලවෙන තේ ස්ථානෝචිත බව appropriate technology කියන එක පලාතක නැහැ බුදුජානනාංශයේ උප්පරීමයි. ආය මොනම දනක්වත් නැහැ කාටවත් බෑ. ඒක නිකන් සතපය කාසියක් උඩ දැම්මා වගේ වැටිච්ච තැන ඇල්ලුවා. එයා රබර් බෝලේ වගේ උඩ පැන පැන යන්නේ ඉනේ රබර් බෝලේ වගේ උඩ පැන පැන යන්නේ නැති ගතිය වැටිච්ච තැන සතපහ වගේ අල්ලන ගතියට කියනවා සුසමාහිත චිත්ත. එහෙම ගිය ඕන තැනක පටලයි. කිසි තැනක නෑ මේ මට නටන්න පුළුවන් නිසා නටන්න ඇද පුළුවන් නිසා නටන්න බෑ කතාවක් නෑ. ඇද වුණත් නටනවා. අවශ්‍යතාවයට වැඩේ කරනවා. ඉතින් අද ඒකට සමාධියක් කියන්නේ උඟුල දෙනෙක් හිටන්නේ අද්දක වහගෙන එයා කන්ඩිෂන් කරපුව කාමරයක සවුන්ඩ් ප්‍රූෆ් කරලා ඕක ඇතුලේ ගන්න සමාධිය තමයි ඉල්ලන්නේ. ඉතින් ඔහොම නැති නිවනක් ඕනේ නැහැ. නිවන ඕන කරන්නේ මේ කලබලකම් කටළු ජීවිතය ගත කරලා හරහා යන්නයි. ඉතින් ඒ නිසා මේ රාහුල හාමුදුරණ තීලා තියෙන මේ උපදේශපන්තියේදී මේ ඒකාග්‍ර භාවය කියලා කියන්නේ එකම අරමුණක ප්‍රිය අරමුණක බද්ද පරියන්කේ ගහන ඇස් දෙක වහගෙන ගන්න එක නෙවෙයි. සක්මන් කරනකොටත් එදිනා ජීවිතයේ ගෙදර පිඟානක් කෝපයක් හොදනකොටත් දත්ම දිනකොටත් ඒ කටයුතු සියල්ලම කරනකොට මුළු හදින් කරන්න පුළුවන් නේද? දෝතිම කරන්න පුළුවන් නම් එතන ඇති වෙන මේ ඒකාග්‍ර භාවය නැත්තම් ඒ සෝසමාහිත භාවය මේ දේශයකට කාලයකට අහු වෙන එකක් නෙවෙයි. ඒක නිසා අපිට අද අවුරුදු මේ 2600ක් ගිහිල්ලත් මේ බුදුරජාණන් වහන්සේගේ තෙද ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ ප්‍රායෝගික ශක්තිය පෙන්වන්න පුළුවන් පුළුවන් වෙලා තියෙන හුඟව දෙනෙක් හිතනවා නෑ මට භාවනා කරන්න බැරි උෂ්ණත්වය වැඩි නිසා කට්ටිය කහින හින්දා එහෙනම් අනික් කට්ටිය භාවනා කරන්න තියෙන නිසා নানা ආකාර දේවල් ගෙනලා ඉදිරිපත් කරන්නේ ඒ දුර්වලකම ඉතී තියෙන භාවිත නැතිකම මේක ඉතින් ඇත්ත පටන් ගන්නකොට එහෙම තමයි නමුත් ලෑස්ති වෙලා යන්න කියන එකයි බුදුරජාණන්සේ ලොප්පේ ලොකු සාංශ කිව්වේ සද්ද ඇහෙන්න ඉඳ තියෙන ලෑස්තිලා ඵලයන් වේදනාව එන්න ඉඳ තියෙන ලෑස්තිලා ඵලයන් නිජමත එන්න ඉඳ තියෙන ලෑස්තිලා ඵලයන් ලෑස්තිලා ගියොත් සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක සඳහා ඉතින් අර මුල් මුල් අත්වැරදි ටික උදව් වෙනවා. අත්වැරදි වෙලා ඊට පස්සේ දැනගන්න ඕනේ මේ අත්වැරදි මට හානි කරන්න ආවා නෙවෙයි ලෑස්තිලා යන්නේ කියලා අහල පහල මේ සංක්‍රමණික රෝගයක් තියෙනවා නම් Taman දැනගන්න ඕනේ එන්නතක් කරගන්න. නැත්තම් ලෙඩ වුණාට පස්සේ කරන්න දෙයක් නැහැ. සංක්‍රමණික රෝග තියෙන තැනකට බෝවෙන රෝග තියෙනකට යන්න ඉස්සෙල්ලා එන්නතක් කරගෙන යනවා කියලා ලෑස්තිලා යන මොනවද ඒක දෙන්නේ? අර විස බීජයෙන් අල්මරපු විස බීජ ටිකක් ඇඟට දාන්න. ඕන ඇඟ ප්‍රතිදේය හදාගන්න. ඒ වගේ අපි මේ යන්න හදන නිදිමත යන තැනකට නැත්නම් රාගය එන තැනකට වේදනාව එන තැනකට හිතවිලි එන තැන කියලා දැනගෙන යනවනම් ඔය යකාට බය නැතුව තෝණේ කියලා හදන්නේ නෑනේ. එදාට තෝණේ කියලා හදන්නේ යකාට බය නැතුව. අන්න ඒකට අපිට කියන්න බලන්න ඕන බුදුජානනාථගේ ශ්‍රද්ධාව තියෙනවා. කුසල ඡන්දේ තියෙනවා. අත්තරදි කරලා කරලා ඉගෙන ගන්න කැමති. ඉතින් ඒ කරන ක්‍රමය පොතකින් හෝ නැත්නම් සමූහයකට එක බණකින් කරන්න බෑ. කිනායක නායක හැටියට වෙනස් වෙන නිසායි මේ සාරිපු මේ බුදුහාමුදුරෝ රාහුල පුංචාමුතු ගාට ගිහිල්ලා මේ අසුබ නිමිත්ත වඩන්ඩ රාග නිමිති අයින්කරන්ඩ හිත ඒකාග්‍ර කරන්නයි කියලා මේ උපදේශයක් දෙනවා. ඒ වගේම මතක් කරලා තියෙනවා ඒ උනාට පස්සේ අනිමිත්තංච බාහවේයි කියලා තියෙනවා. අපි ඉස්සෙල්ලා සුභේ නැති කරන අසුබ නිමිත්ත වඩනවා. එහෙම නැත්නම් කාම ගුණ නැතිකරන්ඩ රූප ආරම්මණයක් අරගන්නවා. එහෙම නැතුව කාම ගුණ අයින් කරන්න බෑ. ඒක නිසා අපි ගිහිගෙන් නික්මිච්ච වෙලාවක එහෙම නැත්නම් මේ ගම්දනවුල කතා වලින් අලියත්තුන්ගේ රත්තරන් මිනිමුතු වලින් අයින් වෙලා කාය විවිකේ ලැබපු වෙලාවක අපිට තේරෙනවා හිත තාම තියෙන කාමේ. ඒවට අපි කියනවා රාග කාම සංඥා කියලා කියන්නේ නීවරණ කියලා. ඒ නීවරණ වලට වෛර කරලා කරන්න බෑ. ඒ වෙනුවට රූපයකට හිත දාන්නයි කියනවා. පුළුවන් තරම් ආනාපානට හිත දාන්න. නැත්නම් පිම්බි මහැකිලිමට හිත දාන්න. නැත්නම් වම දකුණට හිත දාන්න. නැත්නම් ඉන්න ඉරියවට හිත දානවා. ඒ හිත දාන්න දාන්න දාන්න දාන්න ඒ කෙනාගේ අර කාම අරමුණු ප්‍රතිස්ථාපන වෙන්න පටන් ගන්නවා. ලොකු සාන්තින කාලේ කියනවා. ඒ හොඳටම ගවර වලක් අරගෙන ඒ කියන්නේ කුණුපණුවන් ගහපු වලක් තියනවා කියලා හිතුවොත් අන්න ඒකේ කුණු පළුව ගහලා පනෝ සිරිසිරි කකා නටනටා ඉන්නවා. ඉතින් ඒකට හොඳ බොන වතුර ටැප් එකක් ඇරියොත් වැටෙන වතුර ගානට මේකේ කුණු ප්‍රතිස්ථාපන වෙනවනේ. එnde ende හොඳ පිරිසිදු වතුර එnde ende ende ende අර කුණු වලේ තියෙන කුණු අයින් වෙනවා. ඉතින් ඒ වගේ එකක් තමයි මේ අරමුණක් මූල කර්මස්ථානයක් මම දකුණක් ආනාපානයක් දානවා කියලා කියන්නේ අර ගවරවලට බොන වතුර ටැප්පක් ඇරියා වගේ. ඒතර කුණු එnde ende ende යනවා. ඉතින් හිතන්න කියනවා අන්තිම වෙනකොට මේක බොන වතුර වලක් බවට පත් වෙන කොහොමඩක්වත් කරන්න බෑනේ. කුණු අයින් වෙන්න වෙනවා. නමුත් ඉස්සලා ඉස්සලා එනේන පිරිසුදු වතුරට යන කුණු ප්‍රමාණය වැඩි. පහුවෙන්න වෙන්න වෙන්න වෙන්න ඒ හොඳ වතුරමයි එන්නේ හොඳ වතුරමයි යන්නේ. ඉතින් නමුත් අර තිබුණට වැඩිය වල සෑහෙන පිරිසුදු වෙනවා. ආන්නේ වගේ මේ රූපාරම්මණයක් දැනීමේ දැමීමෙන් තමයි අපි මේ කාමේ කාම සංඥාව අයින් කරන්නේ. ඉතින් ඒක හුඟව දෙනෙක් දන්නේ. එක චිත්තක්ෂණයට හෝ රූපාරම්මණයකට හිත ගියයි කියලා කියන්නේ කාම තණ්හාව අශේෂ විරාග නිරෝධයකට ගියා. ශේෂ නැතුව රාගය අයින් වුණා. කාම තණ්හාව අයින් වුණා. හැබැයි රූප තණ්හාව තියෙනවා. ඒ නිසා මේ රූප තණ්හාව පාවිච්චි කරන්නේ කාම තණ්හාව අයින් කරන්න කියන ප්‍රායෝගික වටිනාකම දන්නේ නැති කෙනා. රූප තණ්හාව රස නැයි කියලා, ප්‍රිය නැයි කියලා, සුබ නැයි කියලා ඉතින් කනපින්දම් ගන්නවා. ඒකේ ප්‍රිය සුබ නෙමෙයි ඕන කරන ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. හිත කාමයෙන් අයින් කරනවා. ඊට පස්සේ දැන් මේ රූපෙට හිත බැඳිච්චාම රූප තණ්හාව කියලා එකක් හට ගන්නවා. ආනාපානට ප්‍රේම කරනවා. පිම්බීම හැකිලීමට ප්‍රේම කරනවා. වම දකුණට ප්‍රේම කරනවා. ධාතු මනසිකාට ප්‍රේම කරනවා. දැන් අර කැයි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ. එක ගෑණියක් දීලා අනික් ගෑණි ගත්තා අර ගෑණි අයින් කරන දැන් මේ අල්ලපු ඊගාව ගෑණිට කතා ප්‍රේම කරනවා. එතකොට බුදුදහස කියනවා මේ රූපයත් ප්‍රහාණය කරලා අරූප සංඥාව ඇති කරන්නේ. මේ ඇති කරගත්ත රූප නිමිත්ත නැත්නම් ආනාපාරේ සියුම් කරන්න. සියුම් වෙනවා. දිගට තිබුණාන බාන කෙටි වෙනවා සියුම් වෙනවා ගොරෝසුර වෙච්ච පිඹි බැංගල සියුම් වෙනවා වම දකුණ හොඳට වෙන් වෙලා තිබුණාට අන්තිමට gediya පිටින්ම සක්මන් කරනවා මිස මොනවාක්වත් පේන්නේ නැත්තර නෝ අන්නේ වෙලාවේදී මේ අනිමිත්ත නිමිත්තක හිත තියලා කාමයෙන් කරපු මිනිස්සයා දැන් අනිමිත්තට හිත දාලා නිමිත්ත අයින් කරනවා කියන එක සියදිවි නසා ගන්නවා වගේ භාවනා යෝගාවචරයට. එයාට හිතෙන්නේ මේ ආසාවෙන් ගොඩ එන්න වගේ ඉතිවිච්ච වැලක් වගේ තිබුණා ආනාපානෙත් දැන් නැති වෙනකොට ඉෂාත වැදගෙන අඬනවා. අනිමිත් එනකොටම යාට පේන්නේ පෝරකේ ලෑල්ල ඇදලා දැම්මා වගේ බොක්කේ ජීදීන් පෙකෙන කියලා කපලා දැම්මා වගේ දැන් ඉතින් මැරෙයි කුණු වෙයි කියලා මැරෙන්න කෑ ගන්න. නමුත් අර ඒ තරම්ම අර කාමයට ඇල්ලුවා වගේම රූපෙට තණ්හා කරන ගතියයි මේකේ පේන්නේ. ඒ රූපය අරූපයෙන් ප්‍රතිස්ථාපනය වෙනකොට ඒකට සුතමේ ඥානෙ තියෙනවා නම් අසුවිරු ඥාන තියෙනවා නම් කවදා හරි තේරුණොත් මම රූපේ ගත්ත කාමයේ අයින් කරන දැන් ඒ රූපේ රූපේ විසීම ගෙවෙනවා. එතකොට මේ අරූපේ කියලා එකක් තියෙනවා. නිමිත්ත ගෙවෙනකොට අනිමිත්ත කියලා එකක් තියෙනවා. කවදා හරි යෝගාචර තේරුම් ගත්තොත් රූප නිමිත්තේ සතිය පවත්නවා වගේම අරූපෙත් සතිය පවත්වන්න පුළුවන්. අනිමිත්තෙත් සතිය පවත්වන්න පුළුවන් කියලා එක හිතන්නවත් බෑ. කවදාකවත් හිතන්න බෑ මේ අජටාවකාශයේ මිනිසෙකුට ජීවත් වෙන්න පුළුවන් මේක. ගුරුත්වාකර්ෂණ නැති වාතය නැති අජිත අවකාශයේ කාටවත් ජීවත් වෙන්න පුළුවන් කියන කවුරක්වත් හිතුවේ නෑ යූරි ගගාරින් පළවෙනි වතාවට අජිත අවකාශයට යනකම්. යූරි ගගාරින්ට ඉස්සෙල්ලා ඇරියේ ලයිකා කියන බැල්ලියක්. මොකද ෂුවර් නෑ කාටවත් අජිත අවකාශයට ගිහිල්ලා එනකොට <clears throat> පණ තියෙදි කියලා. මොකද ඒ තරම් මේ අපේ පරිශ්‍රණ යන්නේ ඔක්කොම ගුරුත්වාකර්ෂණය අර්ථේ. ගුරුත්වාකර්ෂණය අර්ථය හැබැයි එකෙකුට මෝඩයෙකුට හිතලා තියෙනවා ගුරුත්වාකර්ෂණයෙන් එපිටක් තියෙනවායි කියලා. ඊට පස්සේ ඒකේ වසන්න පුළුවන්ද කියන එක හිතන්න බෑ. හරියට දරුවචන් ආංශයේ මේ කාම නැති කරන්න රූපේ ගත්තා. උන්වහන්සේට කල්පනා කරන රූපේ ගෙවම් කරපුව අරූපේනවා. අරූපේදී නිමිත්තක් නැහැ. නමුත් සතිය තියෙනවා. අරූපේදී ආරම්භණයක් නැහැ. සතිය තියෙනවා. ආලම්බනයක් නිමිත්තක් රූපයක් නැහැ. සතිය තියෙනවා කියලා දැනගන්න හිත උන මුළු හිතම වැඩ කරනවා. මුළු හිතේම වැඩ කරන්න පටන් ගන්නවා. හරියට භෞතික විද්‍යාවේ මැටර් ඇන්ටි මැටර් කියන දෙකම තේරුම් ගන්න. රූපේ සායක හේවණල්ල වගේ ඒක මේ භෞතික විද්‍යාව තේරුම් ගන්නට අරගෙන තව අවුරුදු 100ක්වත් නැහැ. හැම දෙයක්ම තියෙනකොට ඊට සාපේක්ෂව අද්‍රව්‍ය කියලා එකක් තියෙනවා. අද්‍රව්‍ය නැතුව ද්‍රව්‍යයක් පවතින්න බෑ. මේ දෙක තේරුම් ගත්තේ බුදුහාමුදුරු 2600කට කලින් උන්වහන්සේ තේරුම් කළේ වල අමනේ උන්ටත් තේරුම් කරලා දුන්නා අපි වාගේ. මෙන්න මේ රූපේ අල්ලපන්. ප්‍රයෝජනේ තමයි කාමයෙන් වෙන්නේ. ඒක හැබැයි රූපය අල්ලන්න බෑ. ඕක ආඳායාව වල්පත ගත්තාසේ ඕකත් ලෙසලා යනවා. ගියාට පස්සේ දැන් අරූපය අල්ලපන්. අනිමිත් අල්ලපන්. අල්ලන්නේ මොනවයි? අනිමිත් කියලා අල්ලන්න දෙයක් නැහැ. අල්ලනකොට අහුවෙලා නැහැ. නමුත් මේක කරන්න පුළුවන් සමතුලිතතාවයක් තියෙනවා සම්බර භාවයක් තියෙනවා කියලා. ඒතකොට යා කාම ලෝකෙත් යම් ප්‍රමාණයක් දන්නවා, රූප ලෝකෙත් යම් ප්‍රමාණයක් දන්නවා, අරූප ලෝකෙත් යම් ප්‍රමාණයක් දන්නවා. එතකොට පෙන්ලා දෙන්න පුළුවන්. අපේ විඥානය එක්ක රූපෙට කැමති එක්ක අරූපෙට කැමති. උන්නෝයි ගේම ওයි සෙල්ලම හිස්තනද මනාපේ රූපෙටද මනාපේ. ඒක දෙන්න ඕනේ ලක්ෂ කෝටි වාරයක් දුන්නා ඊපස්සේ ඔන්න හොරේ එලි වෙන්න පටන් ගන්නවා. අපි සමහරට පේන ආනාපානට කැමති නැති වෙනවට වැඩිය. එහෙම නැත්නම් නැති හිතෙන්ට කැමති ආනාපානට වැඩිය. මේක හෙලි කරගත්ත දවසේ කේන්දරේ බැලුවා වගේ යෝගාචර තේනවා මමයා කියන්නේ කවුද කියලා. මේ කාම ලෝකේ මොනවද බැලුවත් මමයා අහුවෙන්නේ නැහැ. ඒක අහුවෙන්නේ මේ රූපය අරූපය දෙකේ හිත නටවන්න අරින්න. එතකොට මේ යෝගාවචරයටම තේරෙන්නේ මේකේ එක පැත්තකට යෝගාවචරයේ මනාපයක් තියෙනවා. ඒ කතා කරන කමඨාන් වාර්තාව ඕනම එකක් කියවොත් පොට්ටේකට උනත් කියත හැකි. මෙයා කතා කරලා තියෙන හිස්තැනට මනාප වෙලා රූපෙට වෛර කරලා. මෙයා කතා කරලා තියෙන රූපෙට වෛර කරලා කැම්පති වෙලා හිස්තැනට වෛර කරලා. මේක එයාට ඒත්තු කරලා දෙන්න අමාරුයි. නමුත් එයාට කියන්න පුළුවන් ඔය හිස්තැනට හෝ මතුවෙන අරමුණු වලට හෝ දෙකෙන් එකටවත් වෛර නොකර සමසේ එනකම් භාවනා කරනවා කිව්වොත් ඉතින් කියනවා හරි ගැඹුරුයි කියලා. තේරෙන්නේ නැහැ කොහොමද ඒක කරන්න කියලා. නමුත් කර කර ඉන්නේ මේ. හේතු ගන්න නැති එක විතරයි වෙලා තියෙන තියෙන කමඨාන් සුද්ධ කිරීමකින් තොරව ඒක කරන්න අමාරුයි. කිරුවට පස්සේ යෝගාදේ තියෙනවා. ඉතින් ඒකට එච්චරම මහ ලොකු ප්‍රයත්නයක් කරන්න ඕන එකට ඥාන සම්ප්‍රයුක්ත ප්‍රයත්නයක් විතරයි වුණ. කන මේ කරන දේ දාර්ශනිකව අඳුනගන්නේ කරන්න ඕන. හැම හුස්මක්ම ඉවර වෙනකොට ඊගා හුස්ම යන්න ඉස්සලා අරූපේ හිත තියෙන්නේ. දන්නේ නැති එක වෙනම දෙයක්. හැබැයි අනිවාර්යයෙන්ම දැනගත්තත් නොදැනගත්තත් ප්‍රසවාසී ඉවරලා ආස්වාසෙ එන්න ඉස්සලා අනිමිත්‍ය තියෙන්නේ. පුළුවන් ද ඔය හිතෙන්ට අවදි වෙන්න. ඒක හරියට නිකන් හීනෙට අවදි වෙනවා වගේ. නිින්දකට අවදි වෙනවා වගේ. අන්න එතෙන්දී හිතෙන්නේ නම් මේ අක්‍රීය වාදයක්, කුච්ඡේද වාදයක් කියලා. නමුත් එතනින් තමයි හිත පිබිදෙන්නේ. එතන තමයි මේ නිවන් දොර තියෙන්නේ. එහෙම තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙන්නේ. ඒ නිසා අනිමිත්තංච භාවේයි මානානුසේ මුඤ්ජන. මානේ හිටලා තියෙන හැංගිලා තියෙන උතර තමයි. එක්ක රූපෙට කැමති, එක්ක අරූපෙට කැමති. රූපෙට කැමති එක්කන අරූපෙට ද්වේෂ කරනවා. අරූපේනකොට කම්මැලි, නීරසයි, නිදිමතයි, බයයි කියලා කියනවා. අරූපෙට කැමති රකින්න අයියෝ විවේකේ ඉනකොට සද්දයක් ආවනේ. හිතවිල්ලක් ඇවිල්ලා මගේ භාවනා කරනවානේ. වේදනාවක් කියලා භාවනා කරනවනේ කියලා රූපෙට වෛර කරනවා. ආහන් මේ දෙක මානෙ තියෙන කාන් එනවා. ඒක නිසා ඒක ආගවත් පුද්ගලික දෝෂයක් නෙවෙයි. නමුත් ඒක හේතු ගන්න ගත්ත දවස් තමයි තේරෙනවා මොනව දුන්නත් ඒක දෙකට බෙදලා රණ්ඩුවක් හදන එක තමයි අපේ හිතේ හැටි. ඒ නිසා මේ දෙකක් දීලා දෙකම අස්වාභා මේ අනායාසයෙන් සිදුවෙන දේවල් අනි මේ අකිරියෙන් සිදුවෙන දේවල් බලලා මේ හිත Tamanට අදාළ නැති දෙකක් කරන මේකට වැඩිය මේක හොඳයි කියලා කියනවා. ඒක බුදුජානසෙ කියනවා දැකපු නැති ජනපත කල්යාණියකට ප්‍රේම කරනවා වගේ කියලා. ඉතින් කවුරු කී ලැබුවත් මේක අයිනි දැකලා තියෙනවද කියලා නෑ. කුසද දන්නේ නෑ. කළුද නෑ. හැබැයි මම ප්‍රේම කරනවා. මට දුන්නේ නැත්නම් මං කන්නේත් නෑ, බොන්නේත් නෑ කියලා බිම වැටලා බුදිනවා. ඔබ දැකලා තියෙන එකක්ද කියන්නේ අපි යන ගමනත් ආහසේ තියෙන මාලිගාවට ඉනිබම් බඳිනවා. කවුරු රැවුවත් එහෙම කොහෙද මේ ඉනිබම් බඳින්නේ? මේ අහසේ තියෙන මාලිගා දකලා තියන්නේ නැහැ. මැරෙන්න හදනවා. ඉනිමම් බදිනවා. හැබැයි ඉනිම මාලිගාව දකලවත් නැහැ. ආන්නේ වගේ මේ හිතේ තියෙන මේ හොල්මන් පැති ටික, මේ බිංග ටික, මේ අඳුරු ඡායාවල් ටික කවදා හරි දැක්කොත් මමයා කවුද කියලා තේරෙනවා. ඉතින් මේ රාහුල හාමුදුරන්ට දෙන්න හදන්නේ. බුදුරජාණන්සේ දෙන්න හදන්නේ. ඒ දන්න කරන ගොරෝසු තැනින් පටන් අරගෙන ඔය හැම එකකටම ප්‍රතිපක්ෂ දෙයක් තියෙනවා. සාපේක්ෂ දෙයක් තියෙනවා. ওই දෙන්න පටිච්ච සම්පන්නයි. මරණයක් තියෙනවා නම් අමරණියත්වයක් තියෙනවා. ඒ නිසා හොඳට මරණය ඉගෙන ගනි. ඒකට අමරණියයි. දුවර කාමයේ තියෙනවා නම් ද්වේෂයක් තියෙනවා. ඒ කාමයේ එන තැන හොඳට බලපන්. ඒතකොට බේනේ ද්වේෂය මොකද්ද කියලා. බුදුචානන්සේ කියන්නේ ලොකු සංසය කියන්නේ ධන තනින් පටන් ගන්නද තියෙන තැනින් පටන් ගන්නවා. හැබැයි ඒක හොඳට කරන්න. කරනකොට නොදන්න දේනත් යන්න පුළුවන් නොගිය තැනටත් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ රාහුල හාමුදුරන්ට බුදුහාමුදුරු දීපු දේ අර ලේ නෑකමට දීපු දෙයක් නම් ඉතින් මේ වටින දෙයක් බූදලයක් කල්පවතන දෙයක් දෙන මෙතන දීලා උපදේශපන්තියක් විතරයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට හිතන්න ඕන නම් බුදු පියාණන් වහන්සේ කියලා අපි බුදුහාමුදුරන්ගේ ගෝලයෝ කියලා ශාක්‍ය පුත්‍රයෝ කියලා ශාක්‍ය දීතාවන් කියලා මේ උපදේශපන්තිය මට දීපු එකක් කියලා. රාහුල හාමුදුරගේ නාමයෙන් මට දීපකක් කියලා තීරුම් අරගත්තොත් අපි ළඟ දැනට සාසනික වශයෙන් කරලා තියෙන අත්තරදි ප්‍රමාණය මතින් ඒක සාධාරණව බාර ගන්නවා නම් ඒ මතින් තමයි ගොඩ වෙන්න පුළුවන්. අපි හිතනවා මේ අපි නොදන්න දෙයකින් මේකයි කියලා කද්දාකවත් වෙන්නේ අපි මෙතෙක් නොකරපු පිනකින් ගොඩ එන්න පුළුවන් කියලා කවදාකවත් වෙන්නේ මේ ළඟ තියෙන එක. ඒවමයි තියෙන්නේ. ඒක නියම ක්‍රමයට සකස් කරගත්තාම මේ ලෑස්තිලා යන ගමනේ ගියාම මේ තියෙන ටික හොඳටම හරි. ඒක පෙළ ගැසීමයි සිද්ධ වෙන්නේ. ඒකත් ඉතින් අපිට ඕන වෙලාවට වෙන්නේ නැහැ. ඒකට විශාල යෝගයක් තියෙනවා. නමුත් අපට කරන්න තියෙන දේ තමයි ඒක පෙළ ගැස්වීම සඳහා කරන්න පුළුවන් හේතු සම්පාදනය කරන්න. හැබැයි පෙළ ගැහිලා මට මේක ලැබේවා කියලා බල අපේක්ෂාවෙන් තොරව. එතකොට ඒ ප්‍රයත්නයම නෛර්යානිකයි. ඒ ප්‍රයත්නයේම වැඳිය වැඳිය පිටිය යුතුයි. ඉතින් මේ වගේ පිරිසක් ඒක කරන්නේ නැත්නම් කායිමත් අපේක්ෂා කරන්න බෑ. මොකද මේ ඉන කට්ටිය එහෙම ලාභයට සත්කාරට කරන අය නෙවෙයි. ඒ නිසා මේක පුළුවන් තරම් උත්සාහ කරන්න බලන්න. තේරෙනවා නම් තේරෙන්නේ තමයි මෙතෙක්කල් මේ ශාසනික වශයෙන් වැඩ කරනකොට ලැබිච්ච අත්දැකීම් ටිකෙන් නැත්නම් අත්තරදි ටිකෙන් ඒකාත්තරක් දක්වත් විසි කරන්නේ නැතුව ඒක යහ ක්‍රමයට සම්‍යක් ක්‍රමයට පාවිච්චි කරලා මධ්‍ය ප්‍රතිපදාව සාදා ගැනීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉස්සලා දේශපාලේකට හැමදාම දුන්නා ලියු. ඒකේ එන ආනන්දගේ අවතහයක පල්ලයට. මේ මේ කොලයක් තියෙන ආනන්දර ගිහිල්ලා දෙනවා. දැන් අපි ධර්ම දේශනාව හැමාරේ චාරිත්‍රාක් විදිහට උදදි කරන මේ ධර්ම සාකච්ඡාව සඳහායි මම ආරාධනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කාට හරි ධර්ම දේශනාව සම්බන්ධව හෝ නැත්නම් තමන්ගේ ජීවිතය සම්බන්ධ කමඨාන සම්බන්ධ ධර්ම සාකච්ඡාවට සුදුසු මාතෘකාවක් තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. ස්වාමීන් වහන්සේ නිින්දට වැටෙන එක සංවේදනයක මේ සමස්තගෙන දෙයක් නෙමෙයි මේ. සමස්තේ නිරදයක් මනහන් තමයි. වීර්ය තිබුණේ ඉතින් මේ අනුකූලිතේ වහන්සේගේ දේශනාවලින් ඒක පස්තාත්පාතයට පස්සේ දෙපා ඒක කිව්වත් ඉතින් මේක මේ හිත එකතන නේද නිදිමතට ගැටෙන්නේ ගැන හිත පශ්චාත්තාපයටම පත්තර එකම එකම කියන්නේ. ඒක ගැන මොකද්ද? කොච්චර ප්‍රශ්න දෙකක් දැන් තියෙනවා එකක් තමයි නිදිමත අනිත් එක නිදිමත කෙරෙහි ඇති පශ්චාත්තාපය. එතකොට බුදුජානනාංශගේ තර්කය තමයි පශ්චාත්තාපයෙන් සාධනීය වැඩක් වෙනවද කියලා. පශ්චාත්තාප වුණායි කියලා මොකක්ද ඇති ඵලෙ? ඒක තන්නේ කරම අර පාක්ෂිකයි. නිදිමත ප්‍රශ්නයක් නැහැ. නිදිමතට හේතු තියෙනවා. නිදිමත ඉඳ තියෙන්නේ කායත හිත තැම්පත් වෙනවා. නැත්නම් ප්‍රතිපදාව වැඩනකොට නිදිමත වෙනවා. ඒක හරි. නිදිමතට පශ්චාත්තාප වීම හරහා තමයි අපි ප්‍රතිපදාව කඩාගන්නේ. මායя රින්ගන්නේ එතන. නිසා පශ්චාත්තාප නොවි ඉන්න පුළුවන් නම් නිදිමත සාදර වෙනවා කියන එක නෙවෙයි. නිදිමත එනවා. ඒකට හේතු හොයන්න නිදිමත ආවට පස්සේ හෝ එnde ඉස්සෙල්ලා හෝ විවෘත මනසින් බලන්න එපා. පශ්චාත්තාප වෙච්ච ගමන් හිත සම්පූර්ණ කැළඹිලා යනවා. දීකඩ හුලං වැදුනා වගේ ඉතින් බැලුවට මූණ පේන්නේ නැහැ දැන්. අඩිය පේන්නේ නැහැ. ඒ නිසා මේ පශ්චාත්තාපයේ සුචරිත වාදයක් නක්. නොවේවා නොදකීවා කියලා හිතාගන්න. ඕක නෙමේ සුචරිතවාදී කියන්නේ. බුදුජානනාංශය කියන්නේ පශ්චාත්තාපයේ සම්නික්‍රම නාස්තික දෙයක්. පුළුවන් නම් සමාදේ පමාදේන කම්පතිටි සති බලං කම්ප වෙන්න එපා. සතිය කැඩුනායි කියලා කම්ප නොවි ඉන්න එක තමයි සති බලය කියන්නේ. නිදිමත පිළිබඳව ඇවිල්ලා නිදිමත කම්පා නොවි උත අවදිකම කියන්නේ. නිින්ද ගිහිල්ලා ප්‍රශ්නයක් නැහැ නැගිටලා පස්සේ පශ්චාත්තාප වෙන්න බලනවා අනිත් දවසෙත් වෙන්න ගන්නවා. අනිත් දවසේ වෙන්නකොට දවසක peerෙයි මේ වැඩේ තියෙන්නේ මේ නිදිමතේ නෙවෙයි. මේ නිදිමතට පශ්චාත්තාපය නිසා தත්ත්වය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. පශ්චාත්තාප මනස නිසා හිත ආපහු ආවත් අවදියට පශ්චාත්තාපෙනේ තියෙන්නේ. දැක ගන්න බෑනේ මොනවාක්වත්. ඒ පශ්චාත්තාපයෙන් වැඩක් නැහැ. නිසා කියනවා බෝම්බයක් ගහපු තැනකට සෙනගෙනවා බලන්න. පොලිසිය කියනවා මොනවාක්වත් කරගන්න බෑ ඊට පස්සේ. කරුණාකරලා පොඩ්ඩක් පැත්තකටලා ඉන්න මේක ඉවරයක් කරලා දෙන්න. මොකද බෝම්බකාරයා එක පොඩි බෝම්බයක් ගහලා සෙනගාවට පස්සේ දෙවෙනි බෝම්බේ ගහනවා. ඉවරයි. ඒක තමයි ටැක්ටික් එක. ඉතින් පොලිස් කාර්යය දන්නවා පොලිස් කාර්යය බෝම්බ ගහමින් ඉන්නේ නේ ඌට ප්‍රශ්න තියෙන්නේ. බලන්නේ නැහැ. ඒගොල්ලෝ කියන කරුණා කරලා අපි ඕගොල්ලෝ වෙනුවෙන් මේ පොලිසියෙන් ඕගොල්ලෝ මෙතන ඇවිල්ලා කරන්න බෑ. දැන් කවුරු හරි කලන්ත ඇවිච්ච ගමන් වට කරලා ඔක්කොම වැඩ කරපු අරමසයට වැඩෙන ඔක්කොම කාබන් ඩයොක්සයිඩ් උඩ තව කලන්ත හැදෙනවා කියන කරුණා කරලා අයින් වෙන හොඳම දින්න අරින්න මේ විදියට බෑ බෑ බෑ බෑ ඉතින් මම මේ ශිල්පියෙක් මම මේ ප්‍රථමාදාර දන්න කෙනෙක් කරුණා කරලා අයින් වෙන කරන්න තියෙන ඉච්චරයි ඔක්කොම වල වට කරගන්න ඉවරයි මේ වහවත් කන්න බෑනේ දෙනගත් එක ඒකත් ඉල්ලගෙන කනවා. ඒ වගේ තමයි මේ පශ්චාත්තාපයේ සදාචාරවාදී විදිහට ආවට පස්සේ නැද්දකින්ද ඔබට? මේ පශ්චාත්තාපයේද පොතක් ඔබ වහන්සේගෙන්ම දැනගෙන මේ පශ්චාත්තාපයේ නැති කර ගැනීමම තමයි සුදුසුලාගේ වෙන ලැබෙන්නේ. ඔව් ඒක නිසා ඒක නිසා පශ්චාත්තාපේ ආවට පස්සේ සතුටු වෙන්න ඕන. නැවතනත් එන්නතු අල්ලන්න බෑනේ ඔකාව. උඩ යන වරෙන් දොර ඇරලා තින වරෙන් මචං උනේ අයගේ බජව දාන කාමරේ අගලු දාලා නෑ දොරේ. සුමේර වරෙන් පුතා අගොල් දාලා එන්න එන්න කියන්නේ. එවිල බලන්න මෙයා එනකොට කොහොමද යන්නේ? දැන් නිදිමත නෙමෙයි ප්‍රශ්නේ. පශ්චාත්තාපේ එනකොට යාට කියනවා නිසින්ින්ද එන්න. එවිල යන්න. යාර යා එන එකට වෛර කෙරුවොත් ආයෙත් ස්ටඩි කරන්න රෝ මැටීරියල්ස් නැහැනේ. මෙයාට එන්න අරින්න. එහෙම පශ්චාත්තාපයට ආරාධනා කරපු ගමන් එන්නේ නැහැ ඔයා. බය තියෙන්න ඕන පශ්චාත්තාපේ එන්න බය සැක තියෙන. ඒක තමයි ආ එන්නේ. පශ්චාත්තාපය කියන්නේ මේක ගුණ අයියාගේ බජව දාන කාමරේ. සුමියට වරෙන් පුතා අගුරු දාලා නෑ දොරේ. ඒ සින්දු අර නෑ. ඒ පශ්චාත්තාපයට එන්න ආරෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. යා නාස්තිකයි. නමුත් මෙහා ඇවිල්ලා අත පිට ඇල්ලුවේ නැතුව මෙහාට බේත් දෙන්න බෑ. නිසා යා අත පිට ලේ පිට එන්න අරින්න ඕනේ. ඒකයි දෙන්න තියෙන පශ්චාත්තාපයට මනාප වෙනවා දැන්. පශ්චාත්තාපයට මනාප වෙනවා. එච්චරයි. එච්චරයි. පශ්චාත්තාප වෙනවා මනාප වෙනවා. ලොකු chance ගන්න ලෑස්තිලා යන්න. එයා එනවා. පශ්චාත්තාපේ එනවා. වරෙන් මචං ප්‍රශ්නයක් නැහැ. එනකොටම උන්ට කඩා පහින් දෙන්නත් එපා. මල් මාල දාන්න යන්නත් එපා. එන විදිහට බලන්නේ එතකොට එයාට අපේ අර විවෘතකමට කවදාකවත් මුණ දෙන්න බෑ යාට. විවෘත කෙරමු ගමන් ඔය අකුසල කිසිම දෙයකට විවෘත කරපුවම ඉන්න බෑ. වසන්න බොන. වසන්නේ අපි සදාචාරයෙන් හරි. ඉවරයි. පව් වහන්න කියවිනේ කවදාකවත් ගොඩ එන්නේ නැහැ. හෙලි කරන්න ඕන. ඒකල කියන්නේ පාපොච්චාරණය. එහෙම නැත්නම් ආපත්‍ය දේශනා. එහෙම නැත්නම් මේ පව් සමා කරනවා කියලා එකක් තියෙනවා. කණ කිරින් කාරිලා උපසම්පද අපේක්ෂක කාරිලා අපි කරන්නේ වැරද්දක් වෙච්චාම කියලා කියනවා මෙන්න මෙහෙම ඇතින්. වැරද්දක් වුණා. එයාත් දන්නවා වහයලාගෙන ඉන්න මිසක හැලියකුළු නෑ පිටින් වහගෙන ඉන්න මිසක කියාපාන්නේ නෑ. නමුත් එක්කෙනෙකුට ඕක කිව්වයි කියලා කියන්නේ ඒ ඒ අකුසලයට ආයෙ එන්න බෑ. ඒ නිසා අපි මේ සමගිය එකතු වෙලා සාකච්ඡා කරනවා කියලා කියන්නේ අපි දෙන ඉතාම දුර්ලභ පහත් ගතිය හෙලි කරනවා. හෙලි කෙරුවට පස්සේ බලන කොච්චර සාන්තියක් එනවද කියලා. බුදු නැති තැනකනේ අපි මේ බුදු කෙනෙක් පහල කරගන්නේ. අපි එකිනෙකාට හෙලි කරනවා මේ. එක එක්කෙනෙක්වත් ਸਰබලදාහරි නෑ. එක්කෙනෙක් සරුවච්ච නැහැ. නමුත් අපි හිතන අනික් මිනිස්සයා මේක නදී කරබන මං කියන්නේ අහගෙන හරි ඉඳී. ධර්ම සාකච්ඡා කියන්නේ ඒකනේ. එimhe හෙලි කරන්න පුළුවන් සමාජයක් තියෙනවා නම් ඉතින් ආය ශාසනයෙන් ආය අලුත් අඩුවක් නැහැ. ඒක 100%ක්ම විශ්වාස කරන්න ඕනේ හෙලි කරන්න ඕනේ. හැබැයි හෙලි කරුවට පස්සේ කර්මස්ථානාචාරවරේ ගුණයක් තියෙනවා. Tamange දේ සියල්ල හෙලි කරාට anuන් හෙලි කරපු කිසිම දෙයක් මේ අනුන්ට කියාපාන්නේ නැහැ කියලාමක් වශයෙන්. ගුයමස ආවිකරෝති ගුයමස පරිගුයති කියලා තියෙනවා. Tamange ඔක්කොම හෙලි කරන බුදුහන්සේ තිරුවත් උසල පෙන්ලා තියෙනවා. දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ගැන සැකෙන්න උනට පස්සේ උසල පෙන්ලා තියෙනවා. ඒකෙන් හරි ගමන්නේ නිවන් දකින්නවා. හැබැයි ඒ කිනාගේ වැරද්ද කවදාකවත් තව කෙනෙකුට කියන්නේ නැහැ. එහෙම කරන්නේ. ඒක ඒක කට කතාවට යනවා, කේලවට යනවා. අපි හෙලි කරනවා. මොකද හුඟවදෙනෙක් හරිය බයයි මේ Taman ගැන අතර මෙතන කියලා ලැජ්ජාවටපත් වෙයි කියලා. සර්වචන්ස කදාකත් ඒ කියන්නේ සාමාන්‍ය කවුන්සලින් වල ප්‍රොෆෙෂනල් ගිවිසුමක් තමයි කෙනෙක්ගෙන් අහපු කුණු කන්දලේ කාටවත් දෙන්නේ නැහැ. ඒක කට කතාවක් වෙනවනේ. ධර්ම සාකච්ඡාවේදී හුඟක් වෙලා තියෙනවා දැන් අර පොදු ධර්ම සාකච්ඡා නිසා අර গুপ্ত චරිතය ඉන්නව කියා ගන්න විදියක් නැහැ ඒගොල්ලන්ට. ඒ කියන්නේ කියන්න ඕනේ කියා ගන්න විදියක් නැති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මං ගිහිල්ලා තියෙනවා මං කැමති පොදු කමට සුද්ධ කිරීම වලට. ඉතින් හරියට කියනවා මේ සංඝයාට හෙලි කරන්න බෑ සමහර දේවල් ඒ නිසා සංඝයා කමට සුද්ධ කරන්න එන්නේ නැහැ කියනවා. එතන සමහර කාන්තාවන්ට කියා ගන්න බෑ. ඒ නිසා ඒක හෙලි කරගන්න විදියක් නැහැ. ඒක මං කියනවා නම ගම ඕනේ ලියලා දාන්න. මේ පුද්ගලයා ඇවිල්ලා කතා කරන තරම්වත් හෙලි වෙන්නේ නැහැ එතකොට. ලියලා දාන්න එක සැරයක් ලියලා දාන්න මං කියලා දෙනවා දෙවෙනි සැරේ ලියලා දාන්න මං කියලා දෙනවා එතකොට දවසක ඔය එළි වුණාට පස්සේ අර ලියුම් තුන අහගෙන ඉන්න ඕන කෙනෙක් ගමට අනුසුද්ධ වෙනවා. සභාවෙ ඉන්න ඔක්කොම ගමට අනුසුද්ධ වෙනවා. අවසන් ස්වාමීන් ධර්ම මේ ගැන කරනවා අපි සාහු ධර්ම වලින් පස්සත්තාපේ කියන වචනේ මේ ක්ලේශ කියන එක ගැන යන්තම් ප්‍රථම දිනාවේ අවබෝධයක් ඇති වෙන ගුවන්තකේ දහන. මේ දෙකම මේ හිතේ කියන්නේ එක ගැන මේ පස්සත්තාපේ ගැන නෑ මට කියලා තිබුණා තුන් හතර සැරේ මයි ළඟ පශ්චාත්තාපේ නෑ කියලා. ඔය අද තමයි අනේ වෙන බයිලාවක් කියන්නේ. මතකද? මතකද කියලා තිබුණා. ආ. ඒ කියන්නේ ඒ පශ්චාත්තාපේ කියන්නේ කිසි දෙයකට අනේපොයි කියන්නේ නෑ කියන එක. පොඩ්ඩක් අකුල ගන්න ගියා තනි කකුල ගන්න කකුල නැත්තම් කාලේ යනවා. පස්සේ හරි යනවා. නැතුණා. ඒක රස්තලෝක ධර්මයේ හැම්බේ ඒ ඒ පැත්ත ගැන හිතලා තියෙනවා. පස්ස ඒක පස්සත් අපේ ගැන අවබෝධයක් නැතුව තමයි ඒක කතා කරන්නේ. අස්වාස් අපේ කියන්නේ අවබෝධයක් නැතිවම ඒක කතා කරනවා. දැන් ඔය කමඨාන් සුද්ධ කිරීම වහන්සේ කරපුවා සෑහෙන අපි අහනවනේ දවසට පැයක් වෙනවා අහනවා. ආයෙම අහනවා. අහලා අහලා අහලා ඉතින් දැන් හොත්තටම අවබෝ දැනුමක් කියලා තියෙනවා මේක අපිට දැන් මේක ගමන යන්න නම් මේ කෙලෙස් කපා ගන්න නම් මේ කෙලෙස් කියන්නම පස්චාත්තාපය. පව පව බුදුන්සේ පව කියන්නේ බයද? එහෙනම් පස්චාත්තාපයටම තමයි ගහන්න ඕනේ. නෑ පස්චාත්තාපයට එන්න දෙන්න. පශ්චාත්තාපයට කියන්නේ මම උඹ එනකන් තමයි මේ ඉන්නේ. මට අද බලන්න උඹ ඒ අලගිය මුලගිය එන හැටි යන හැටි බලන්න ඕනේ. ඉතින් යාට නිසින්ින් දෙයන් දෙන්න දෙන්න eBay. පශ්චාත්තාපයට ද්වේෂ කෙරුවොත් ඒත් කරදරේ, ප්‍රේම කෙරුවොත් ඒත් කරදරේ. මේ පශ්චාත්තාපය තියෙන කරා නිතර එන එක ඉතින් අතිරේක ලාභයක් නේ. යාට බලන්න තියෙන පශ්චාත්තාපයේ දිහා මේක වෙනම අමුදව්යක් වශයෙන් නිරීක්ෂණය කරනවා. කෙරුවට පස්සේ තේරෙයි අපිට කවදාකවත් මොන විදිහක ජීවිතේ ජීවත් වෙන්න බෑ පශ්චාත්තාප නැතුව. අපි ජීවත් පශ්චාත්තාපයේ කියලා වෙනම භාවනාවක් පශ්චාත්තාපයේ ලක්ෂණ තුනක් බුදුහාමුදුරු දීලා තියෙනවා. අතීතානුධාවනය. අතීතයට ගියොත් විතරයි පශ්චාත්තාපේ තියෙන්නේ. අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානපත්තං සමාජීස පරිපන්තෝ. අතීතයට හිත ගියා නම් පශ්චාත්තාපේ වික්ෂෝපේ විතරමයි ඉතුරු වෙන්නේ. ඒක සමාජයේ බාරව සතිය නෑ. ඒක තමයි සතිය නැති හැම වෙලාවක හයින් එක පශ්චාත්තාපේ පශ්චාත්තාපේ එනකොට අනිවාර්යයෙන්ම අතීතයත් එක්ක තමයි කතා කරන්නේ. ඒ නිසා අවුරුදු 50 පැනපු අයට පශ්චාත්තාපේ තමයි ප්‍රකට. 50ට ඉස්සෙල්ලා ඉන්න කටි අනාගතයට දුන්නේ. ඒගොල්ල ජීවත් වෙන්නේ කරන්න තියෙන වැඩ. ඒ නිසා පශ්චාත්තාප ගන්න ඒක ඉවර කරන්න යනවා. ආසියාකරය පශ්චාත්තාප බහුලයි. යුරෝපය අතීත අනාගත සම්නිධි සැලසුම් බහුලයි. ඉතින් ඒක නිකන් සාමාන්‍ය මනුස්ස හිතේ තියෙන අඳුරු ගුහා ටිකක්. ඒක එනකොට ලේබෙට අඳුර ගන්නවා මිසක් ඒක මනාපමනාපෙන් අල්ලන්න බෑ ඒක. ඒක දිහා මම ලෑස්ති වෙලා අනේකයි කරන්න තියෙන්නේ. ඒ වගේම පශ්චාත්තාපේ ආවම කාට හරි හෙලි කරපු ගමන්. සමාව ගන්න අදහසක පොත් නෙවෙයි. තව කෙනෙකුට කිව්වොත් මට මේ වෙලාවේ තියෙන මේ පශ්චාත්තාපයක් කියලා එයාට ඉන්න බෑ ආයේ. ඩ්‍රැකියුලාට ලයිට් එක ඇල්ලුවා. අපි කරන්නේ පශ්චාත්තාප වෙච්චම හෙලි කරන්නේ නැතුව ඇකිලෙනවා. අපි ඇතුළට නැමෙනවා. බ්‍රූඩින්. ඒකකට පශ්චාත්තාප වෙයි. ඊට දී පශ්චාත්තාප වෙන්නේ කෙනෙකුට. ඉවරයි. එතකොට ඉවරයි. ඌගේ ඌගේ ඊට පස්සේ ඌගේ කතාව කියන්න පටන් ගන්නවා. හරි වගේ 10 ගුණයක් අපාර. මම මේක පස්චාත්තාපය ගැන මෙහෙම කියනවා තමයි දිනගත දෙයක්. නමුත් මම කතා කරන කායිමත් එන්නේ. ගුවන් එකෙන් මම ආන්න කිව්වා. මම ගුවා එතන තීරණ කියලා කාරවත් මම. වැඩකුත් බෑ. එනේ ඔය කියන්නේ පස්චාත්තාපය පිළිබඳ අලුත් හැඟීමක් ඇතිලා ඉස්සර තිබුණේ නෑ කියලා හිතා හිටියා. දැන් දන්න බව තියෙන බව දන්නවා. ජීවිතය ගැන පස්චාත්තාපය. මුළු ජීවිතේම ගැන පශ්චාත්තාපයයි. මොකුත් නැහැ මරණ මොහොතේදී අනිවාර්යයෙන්ම මැරෙන පශ්චාත්තාපය. ඒක දෙකක් නැහැ. ඉතින් ඕක පුළුවන් තරම් ඉන්න කාලේ ඕක කාලා කාලා පුරුදු කරලා තියාගත්තොත් නිකන් මෙරි මෙරි ඉන්නේ එතකොට කොයි වෙලාවෙ. දැන් මෙරි මෙරි තමයි ඉන්නේ. පශ්චාත්තාපය කියලා කියන්නේ කොහොමඩක්වත් කරපු වැරදි ගැන පශ්චාත්තාප වෙනවා. කිසිම කෙනෙක් සතුටෙන් මැරෙන්නේ නැහැ කියනවානේ. මොකද අර කරපු ටික පේනවනේ. නමුත් පශ්චාත්තාපේ ලෑස්තිලා ගිය මනුස්සයා දන්නවා මරණයට ලෑස්තිලා ඉන්නේ මනුස්සයා. ඒක රියසල් එක කරලා තියෙන්නේ. ප්‍රශ්නයක් නෑ වැඩේ එනකොට දන්නවා මම මේක මෙච්චරම නෑ සෑහෙන දුරට මේක කාලා තියෙන්නේ කියලා. ඒක නිසා කියනවා චරිමක චිත්තම්පි චරිමක චිත්තම්පි ඥානතෝ නිරුද්ධාන්ති අන්තිම ප්‍රසවාසයත් යන්නේ සිහියෙන් කියලා කියන රාහුල ආමතුරන්. පශ්චාත්තාපේ පුරුදු කරපු කෙනාට අන්තිම හුස්ම යනකොට දන්නවා මේ අන්තිම හුස්ම යන්නේ කියලා එච්චරයි. එයාට ආයේ පශ්චාත්තාප වෙන දෙයක් නෑ. ඒක පශ්චාත්තාපයත් එක්ක ජීවත් වෙලා තියෙනවා. ලෑස්තිලා යන්නේ වගේ මේක පිළිගන්න කෙනෙක් එක්ක ඇසුරු කරන්න. පශ්චාත්තාපය පිළිගන්න කෙනෙක්. පිළිගන්න කියන්නේ වැරදි කර කර සමාව ගන්න එක නෙවෙයි. වෙච්ච වැරදි ඇහිලි කරන්න කැමති. ඒක මේ පුද්ගලිකව අරගන්නෙත් නෑ. අවස්ථාව බල උපාසක මහතෙක්ගේ වගේ වැදගත් කෙනෙකුට වැදගත් තැනකදී හෙලි කරනවා. හෙලි කරන්නේ යාට කරදරයක් දෙන්නේ උත්තර බලාපොරොත්තුමුත් නෙවෙයි. මේ ආවිගත ආයිස පාසුවති හෙලි කිරීමම පහසුවක් අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන. එකිනෙකාගේ වචනෙන් එකිනෙකා ඔසවා තැබීමෙන් අපි මේ ශාසනය අපියන්නේ. වැඩිච්ච කෑනකොට අනිත් එකන දහිරිය දීලා කෑනෝනේ ඒක එහෙම තමයි. ඉතින් මොනවා කරන්නද මේ සාසනය එහෙමයි. දහිරිය වෙන්න ආයෙ සුතුන් එහෙම පස්ස ගහන්න එපා කියලා. හැබැයි එයා වැටෙන වෙලාවට අර ඇවිල්ලා ආයෙ උස්සන්න ඕන. දෛනික ජීවිතේ වැඩ කටයුතු පස්සත්තාපයක් එහෙම ඉන්නේ අර පරණ විදියම තමයි. පිට වැඩ කරන්නේ උපත්යෙන් ආපු විදියම තමයි. පස්සත්තාපයක් නැහැ කාට කතා කරලා වැඩක් කරත් ඒක තියෙන්නේ. නමුත් මේ භාවනාවට වාඩි වෙච්ච වෙලාවට මම මම දැන් මෙතන කියලා ගන්න තියනවා මේ මේ ටිකක් ඔය ටිකක් ඔෆිස් එකේ හිටියත් මම දැන් මෙතන කියලා හැමතිස්සෙම අපි ඩක් ඉන්නවනේ. අන්නේ වෙලාවට එකතු වෙන වෙලාවට ඒක තමයි ඔන්න ඉතින් ඔය පස්තාත්තාපය ඒක ගැන යම් ආරණ ගන්න බැලුණා. ගියස්සට දැන් භාවනා කරගන්න බැලුණා. ඔය ඉතින් ඔය වගේ නෑ ඒක බුදුජානන්සේ කියනවා ඒ සතිය පිහිටු බවට ලකුණක් කියලා ගන්න කියලා. වර්තමානයේ හිත ආපු බවට ලකුණ තමයි ඒ දුකේ ජීවිතය සම්බන්ධ තියෙන කහට ගතිය පැංගිටි ගතිය එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි බීඩියක් බිබී තුරුට්ටුවක් බිබී කෝ කකුඩ කකුල හොල්ලලා ඉන්නකොට පච්චත්තාප නැහැ. ඒක කියන්නේ කරුණු දෙකක් විදුහාංක. එකක් ඔබ ප්‍රතිපදා වෙන්නේ දෙක කෙලස් කැපෙනවා දැන්. හරි. ඒ කියන්නේ ෆ්‍රික්ෂන් එක යනවා. දැන් පස්සත්තාපය කියන්නේ වටේමක් වෙන්න මම දැන් දෙන්නේ කියලා කොහෙන් ඉන්නලා නෝකේ රොලෙට් එකේ ගියා වුණත් කොහොමද? අපි කියන ප්‍රොජෙක්ට් එක වාඩි වුණාට පස්සේ රොලෙට් එක දුවනවා. ඒක තමයි ඒක ඕන පස්සත්තාපයක් කියන්න පුළුවන්. ඒත් ඒත් Taman ඉන්න ප්‍රතිපදාවයි. ප්‍රතිපදාව. ප්‍රතිපදාව ඉන්නවා ප්‍රතිපදාව ඉන්නකොට වැරන්ටය එක යනවා. ෆ්‍රික්ෂන් එක යනවා. ඒ කියන්නේ මේවා හෙලි වෙනවා එළියට අදානවා. ඒ කැතැසිස් එකක් යනවා. පශ්චාත්තාපයට පුරුදු වෙන්න පුරුදු වෙන්න අපි ජීවිතයට පුරුදු වෙනවා. කවුරු හරි පශ්චාත්තාප කරනකොට හොඳට අහගෙන ඉඳලා කියනවා හොඳයි වාදම පශ්චාත්තාපුණා කියලා මොකද්ද තිය ආස්තික පැත්ත උගේ. දැන් මේ මේ මොහොතත් පණ කරගෙන ඉන්නේ. වෙච්ච දේනේ. ඒ නිසා දැන් මොකද සති පිටියොත් මොකද බෑනේ පිටිටන පශ්චාත්තාප පශ්චාත්තාප ආරමුණු කරන්නකෝ. දැන් මොකද්ද උත්තරේ? පශ්චාත්තාපය අරමුණු කරනවා කියන්නේ පශ්චාත්තාපය ලෑස්තිලා යනවා. එතකොට එනකොටම ගඳ ගහගෙන එනකොටම ටික වෙලාවක් යනකොට කරකොලතේ ඇරියා පස්සේ තියෙන අඩේ මම පුරුදු වලිනේ වැටලා ඉන්නේ. හරිනේ. දැන් ප්‍රතිපදාවේදී පස්තාතාපය ගැන මේ කියන්නේ එතන සතිය පිළිචනන්නේ. ඒක අරමුණු කරනවා. සතියට අරමුණු කරපු ගමන් ඒකට කියනවා බුදුහාමුදුරන දොස් කියනවා මිනිස්සු ඒකවල නාස්තික වාදයක් මේ කතා කරන්නේ අකිලිය වාදයක් කතා කරන්නේ අරස රසයක් කතා කරන්නේ. කියන්නේ නීරසකමක් ආහාර කරගන්න හදනවා කියලා. බුදුහාමුදුරන කියනකො නැත්තම් ඔయిత වෙඩි අකුසලයක්. මේක මේක තේරුම් ගන්න හුඟව දෙනෙක් කැමති නෑ. ඒගොල්ලන් ඕනේ මෛත්‍රී භාවනාව වඩනකොට මේ කහ පාට එළියෙන්ද, රතු පාට එළියෙන්ද, අරක වෙන්නයි, මේක වෙන්නයි ඉල්ලනවා. මේක ඉදිරියට ආපු පශ්චාත්තාපයට සලකන්න දන්නේ නෑ. නිතර එන අමුත්තා උගේ මූණට කියලා ගන්න. උට උණු වතුර. පශ්චාත්තාපේ කීය කන්ව ගැනීමද සතියනේ. ඒක තමයි ප්‍රධානම දේ. එయ్యේ මං කරුණු තුනක් කිව්වා. බණවල කතා කරනකොට පශ්චාත්තාපේ මුල මල හොන්තුවක් කියන්නකෝ. අරමුණේ නෑ. දැන් මං ඉන්නේ ගුණගොඩ කියලා දන්නේක මොන තරම් සතියක්ද? ඒ වගේම ඌට තේරෙනවා නම් පිරිසුදු වෙන්න ඕන අතෙන්ද යන්න ඕනේ මම. අරමුණට ඉන්න ඕනේ. අක්ක කරනකොට දැන් අක්ක කරනකව දන්නවනම් අරමුණනේ කියන්නේ. ටික දන්නවා. දෙක. ඌ දැනගත්තකම හිත මෙතෙන් එනවා. ඒක බුදුහාමුදුරුවෝ අපිට දීලා තියෙන මේ චිත්ත නියාමය. ඔබ ඉන්නේ වැරදි තැනක. හොඳ තැන දන්නවනම් හිත එකපාරට හොඳ තැනට එනවා. ඊට පස්සේ හොඳ තැන ආව ගමන් කන්ෆර්ම් කරගන්න. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න ප්‍රත්‍යක්ෂණය කරලා report කරන්න නිවන් තමයි. ඕනේ වැරද්දක් තුල නිවන තියෙනවා. අපි හිතන්නේ පව් පන්සලේ පිම්පිලි කන්නේ නම් ඒක නෙවෙයි නිවන කියන්නේ. පිළිගන්නේ තමයි නිවන තියෙන්නේ පන්සලේ පව්. පන්සල හඳුරු නැහැ නේද මේ? අපිට තියෙන දාඩ පව් පව් පිළිගන්නේ පින් පන්සලේ. මට කේතයක පිළිගන්නේ උනත් නිවන තියෙන උලම් පන්සලේ නම් නෑ මම හටි මකවති පන්සල කියලා භාවනා වැඩසටහනක්වත් කරන්නේ මොකද ඒ තරම්ම හාමුදුරුවෝ උතාම ආදරෙන් කරන්නේ පොල්ලක් දාන එක තමයි. උතාම ආදරෙන් ඇවිල්ලා තෙල් ගාලා හරි ගැසලා පොල්ලක් තියලා යනවා. පල්ලි එක කරන්න කද්දාකවත් නෑ. මම හරි ආසයි පල්ලි වල භාවනා කරන පුදුම හරිම සිරින්, හරිම පිරිසිදු, හරිම නිස්සද්ද අපි දකින්නකොට සලුට්ටක් ගාලා වැත්තකින් යනවා. කද්දාකවත් එන්නේ නෑ. මේ ඒන්ජල්ස්ලද කියලා අහනවා. දිවි ලෝකෙන් බහපු කට්ටියක්ද කියලා අහනවා. ඒ තරම් වැදගත් සරකන්නේ. පාන්සල් වල නම්. ඒක ඒක අමතර කතා ඒක වැඩක් නැහැ මේ මේ වෙලාවට. හරි අපි එමුනම් මේ මම හිතන්නේ පාළි කුටියේ එහෙම හරි අදිශියක් තියෙනවා ඉවර කරලා යන්න. කතාතරේ <laughs> නේ. අපි එමුනම් අපි ඊතාවතා ചാති ගාථා සත් ඈ? අපි නම් සාස්ත්‍රයෙන් ප්‍රශ්නයක් තියෙනවා මේ පාළි පාළි ගාථාට ඒකද ප්‍රශ්නේ. මේ අපි දැන් සංසාර ගමන කරනකොට හරිය මේ ආර්යවාදයක් කියන එකක් වෙලා තියෙනවා මේ ජීවිතේදී කොච්චර උත්සාහ කරත් මේ සමාධිය කියන්නේ සිහිය දිනු වෙන්නේ නැද්ද එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඒකට කලින් ඒ ඒකත් පශ්චාත්තාවයක් කරගන්න එපා. නමුත් සිල් අරගන්න වෙලාව පාර්වියන්ට වාඩි වෙන වෙලාවේදී තමන්ගේ සීලය සීපත් කරගන්න. ඒකයි. දෙක ත්‍රිවිධ රත්නයේ ජීවිතේ පූජා කරන. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ජීවිතේ පූජා වේවා. සීල ආර්යයන් වහන්සේලාට මාතින් අපවාදයක් වෙලා තියෙනවා. මට සමා වෙන සීක්වා කියලා සීපත් කරනවා. දන්නවනම් දන්නවනම් උන්වහන්සේ ළඟට ගිහිල්ලා සමාව ගන්න කියලා තියෙනවා. උන්වහන්සේ අපවත් වෙලා සෝහන නම් සෝහන ළඟට ගිහිල්ලා වැඳලා සමාව ගන්න කියලා කරන දන්නවනම්. නොදැන වෙලා තියෙනවනම් හැම වෙලාවෙම එහෙම විශේෂයෙන්ම එහෙම තියෙන කෙනාට කියනවා සීලේ ආරාධනය කරන්න. මම මෙයාට සිල් සමාදන් වෙලා මේ වාඩි වෙන්නේ. නැත්නම් දස සීලරි මොනවා හරි. ඊට පස්සේ මගේ මේ ජීවිතයේ බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්න පූජා වේවා සීල ආර්යයන් වහන්සේට පූජා වේවා යම් තැනක අත්තර දිකට වැරදි සිද්ධ වෙලා ආර්යයන් වහන්සේට පොවාදයක් වෙලා තියෙනවා මට සමා වෙන තේක්වා. ඒ ඒක බුදුහාමුදුරෝ දීලා තියෙන ආරූපවාදී කියන එක අපිට දඬ දඬනයක් කරලා නෙවෙයි. එමකක් තිබුණොත් ගැලවෙන හැටි කියන්නේ මිසක දුක් වෙන්න නෙවෙයි. බුදුන්ද කවදාකවත් නැති දුකක් ඇති කරන්න යන්නේ නැහැ. ඒ බුදුහාමුදුර කියන දේ දැන ගැනීම අපි කරදරයක් කරගත්තොත් අපි අවබෝධ කරලා තියෙන වැරදි. ගත්ත කාරණා පිටකොට අල්ලලා තියෙනවා. සර්පයාගේ ඔළුවෙන් අල්ලලා නැහැ. ඒ නිසා ආර්යපවාදයට නිතර ආර්යයන් වහන්සේලා ජීපත් කරලා සමාව ගන්න කෙනා හරි නිහතමානී. හරි අහිංසකයි. එයා දන්නවා මේ කොයි කෙනාද අල්ලන්න බෑනේ බුදුරජාණන් ඉන්න කාලේ ආර්යයන් වහන්සේලා කීප නමකට මේ අනික් සංඝයා ගිහලා උපවාද කරලා. බුදුරජාණන් හිනා වෙලා කතා කරන නෑ යා මගේ පුතෙක් යා එහෙම වෙන්න බෑනේ. එයා මෙහෙම පිරිසුදුයි. ඊටසේ අනික් කට්ටිය තේරුම් ගන්නවා බුදුහාමරෝ මෙහෙම කාටවත් අරසාව දෙන්නේ නැහැ. මෙලඟ ගුණ බැලුව බැලමට මනුස්සයගේ පේන්නේ නැහැ මේක. ඉතින් ඒ කාලේ තිබුණා නම් ඒ කියන්නේ මේ රහතන් වහන්සේ නමක් එක පිටිපස්සෙන් යද්දි පාත්‍රය අරන කොච්චර දෝ ගන්න. ඒ මිනිස්සු අහනවලු ඒ මහත්ය අහනවලු කොහොමද ස්වාමීන් රහතන් වහන්සේ නමක් අඳුරගන්නේ. ඉතින් අර මිනිස්සු රහතන් වහන්සේ කළු රහතන් වහන්සේගෙන් පාත්‍රය අරන ගව ගණන් පිටිපස්සෙන් ගියත් අඳුරන්න බෑ ආයිස්මුතුන් කියනවා. ඉතින් ඊමුල තියෙන කාට තේරෙනවද? ඒත් අර මූලට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔය හිතන රැස් වීදෙන 18 රියන් කතාවෙන් තමයි අපි වණ කරගෙන තියෙන්නේ. අපි දන්නවා නම් සුපබුද්ධ කුට්ටියත් මේ සෝවාන් වෙලා ඉන්නේ ඌ කුෂ්ඨ රෝගියෙක්. දකින් දකින් දන කහ කහ ඉන්නේ මුළු රැමිට ඌ කුෂ්ඨ රෝගය ඌ දිවි ලෝකේ ගියලු එදාම දෙයයන් ආන්සලා කියනවා යකෝ සුපබුද්ධ බුද්ධ දිවි ලෝකේ ඇවිල්ලා කිව්වලු ලොකු සාන්ති ඉනාවේ කියනවා සුපබුද්ධ දිවි ලෝකේ ඇවිල්ලා ඉන්නේ. මේ පොඩ්ඩකට ඉස්සලා හොරියා දීච්ච කුෂ්ඨ රෝගියා. බුදුරජාණන් කියනවා අදලිද්දෝ පඬිතෝ. ඒ නිසා දෙනිදුමිනියක් නෙවෙයි දැන් පඬිතෙක්. මොකද අවබෝධය ලබන්න කුෂ්ඨ ප්‍රශ්නයක් නැහැ. අපි හිතන්නේ අවබෝධ වෙච්ච ගම රැස්වි දෙන්න ඕන කියලා. කුෂ්ඨ සනීපෙන්න ඕන කියලා. අපිත් කුෂ්ඨ සනීපෙන්න ඕන කියනවා සාතන් වාසේ නමක් කරන් ඉන්නකොට. නමුත් කුෂ්ඨ ඇති වෙන්න පුළුවන් අපවාද කරනවා. ඒ නිසා මේ කිසිම දැනුමක් ඔය පශ්චාත්තාපයට සමාන ප්‍රශ්නයක් ඔයානේ අපි ළඟ තියෙන සීලය හෝ මොනාර දෙකෙන් අපිට කරදරයක් වෙලා තියෙන එක ධර්ම නෙවෙයි. මේ විනේ දීලා තියෙන පේසලානම් බික්කුණම් පාසු විහාරය. ධර්මලදී වික්ෂුණාහලගේ පහසු විරණ විසක්ක ශික්ෂාපද්ධති දීලා තියෙන්නේ මේ ඉලෙක්ට්‍රික් ෆෙන්ස් එකක් නෙවෙයි අත තිබ්බම කරන්ට් වදින්න නෙවෙයි හදලා තියෙන්නේ. ඉතින් අද වෙලා තියෙන සංඝයා එක දඩයක් කරගෙන විනයක් කරගෙන කුරුසයක් කරගෙන ඉතින් කරන්න දෙන්නේ. ඒ තමයි වරදියට අල්ලගන්න හැටි. ඒකෝට කියනවා විනේ නෙවෙයි විනේ වදිනවා. ගිහියන්ගේ තියෙනවා හරියට සුචරිතවාදයක්. පැවිද්දන්ටත් වැඩිය ඒගොල්ලෝ ඒක සලකන්න ගත්තාම ඉතින් පව් කියලා හිතනවා. අපරාධේ මේ ගිනි අඟුරක් හයියෙන් අල්ලගෙන දනවා දනවා දනවා කිය කිය ඉන්නවා. ඉතින් අතෑරපන්කෝ. තේරුණා සම්මත. ගිහියන්ගේ තියෙනවා සුචරිතවාදයක්. 100 100ක්ම හරියන්න හිතනවා. ටික ටික හරියන්න බෑ. යාට gediya පිටින්ම හරියන්න ඕන. ඊට පස්සේ ඌ ගණ්ඩව දෙයක් නෑ. කිසිම ප්‍රායෝගිකත්වයක් නෑ ඊට පස්සේ. එයා ඈ මම අංග සම්පූර්ණ වෙන්න හදනවා. ඊට වැඩිය හොඳ වෙලා බෑ යාට. ඉතින් ඒ වගේ බෙත් නෑ. අංග සම්පූර්ණ කියන්නේ එහෙම නෙවෙයි. අංග සම්පූර්ණ සිල්වන්ත වෙන්න ඕන 100 100ක්ව සමාධිය තියෙන දවස පුරාම 100 100ක්ව ප්‍රඥා තියෙන වයිෂ්ණුත් භාවනා කරන්න ඕන. ඒක තමයි ගියන් ඉතින් ඉවරයි. <laughs> ඌකට ගන්න බෑ. කියන්නේ ඌ විතරක් බෑ සිල්වන්ත වෙලා වයිෆ් නු සිල්වන්ත වෙන්න. වයිෆ්ටත් සදාමාදී ඕනේ. වයිෆ්ටත් ප්‍රඥාව ඕනේ. ඔක්කොම ගන්න හදනවා. කොහේ කොරන්නද මේ Tamanda අර සපත්තු දෙකේ බූට් එකේ ලේසින් අල්ල ඇද්දට උඩ යන්නේ නැහනේ. උඩ යන්න ඕනේ කියලා නැමිලා මේක හයියෙන් අදිනවා. පුළුවන් දැද්දලා උඩ යන්න බෑ. ඒ නිසා බුදුහාම කියන ඊට වැඩිය පොඩ්ඩක් තියෙනවා නම් ෂේප් එකක් සතුටු එකක්. අද ඊට ඔය උඩ වැඩි ටිකක් වැඩි වෙනවා. මේ ලද දෙයින් සතුටලා සාපේක්ෂවාදයට යනවා නම් අපි පුදුම සතුට වෙන්න පුළුවන් පිරිසක්. මන්දර මේ අවුරුදු සතිය කියන වචනේ ඇහුච්ච දවසින්ලා මගේ ජීවිතේ වෙලා තියෙන දේවල් බලනකොට අම්මා අපටවත් කරන්න බැරි වැඩක් වෙන්නේ. මටවත් හිතාගන්න බෑ. මගේ නම් කිසිසේත්ම මන් දන්නේ මේ පශ්චාත්තාපය කියන එක රඳන්නේම නැති හිතක් මගේ. මම ඉතින් වෙන අකුසල් වලින්ම සීමාවක් නැහැ. ඕගොල්ලෝ දන්නේ ඊයේ ඊයේ ඊයේ බණ කෙලේ වෙරෙනකොට මං කිව්වා ලෝකයේ තියෙන තරම් කරදර ඇවිල්ලා හිත පිට යාවා කියන සාදු මතකද මං අන්තිමට බණ කෙලේ ඉවරලා කිව්වා දැන් මේ නිසා හිත පිට යනකොටනේ දක්ෂම තියෙන මේ සඳම් කට්ටියගේ පුළුවන් තරම් අද බලන් භාවනාවේ හිත පිට යාවා කියනකොට මුළු ශාලාව මගේ දෝෂයක් නෑනේ දැන් දැන් මගේ දෝෂේ තිබුණා නම් නැද්දකින් කියන්න එපා. දැන් ඒගොල්ලෝ සාති කිව්වට පස්සේ අනුමෝදන්. මම ඊයේ ඒකයි මම ප්‍රාර්ථනා කරා. අනේ මේ භාවනාව හරියන්න මේ කට්ටියගේ හැකිතරම් හිත පිට යාවා කියලා කට්ටිය සාදු කිව්වා. මම දැනට කොච්චර හොඳට බණ අහලා තියෙනවද කියලා. ඒ නිසා මොනවද වෙනව? අපිව දන්නේ නැති වුණාට ඒක වෙනවා. මනින්න යන්න එපා. පිපුණු මලේරුව එමනදනීදෝ මල කිදුවේ උඹ හැඩරුව බලන්න එපා. මල පිළිච්චාම ලස්සනයි. වාදයෙන් ගත දේ තමයි ඔය පස්සාත්තාපේ සතියේ කියන්නේ. වාදයේ දර්ශනේ මම ගත්ත දේ තමයි සතියේ කියන්නේ. සතියේ කියනක පාවා දෙන්නේ කියන්නේ. අපි ශ්‍රද්ධාවට රැවටෙනවා, පාවා ශ්‍රද්ධාවට රැවටෙනවා, වීර්යයට රැවටෙනවා. සමාධියටත් අවතු වුණා නැවත රැවටෙන හැමතිස්සම හිතවම හිත අපිව තියෙන්න ඕනේ කියලා. මොකද සතිය පාවා දෙන්නේ නැහැ. සතිය තමයි සති භාවනාව කියන්නේම සතිය දිනු කරගන්නේ කියන එක ඉගෙන ගන්න වෙනවා. භාවනාවක් අපිට අවශ්‍ය වෙන්නේ සතිය දිනු කරගන්න. සතියම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් සතිය අපි කවුරුත් අපි මේ ගිහිල්ලා සතිය සතිය වැඩ කරන්න ඉගෙන ගත්තා. ඔය ටොලෙට් එකක් හතරනකොට ඕනකොට ඕක ඉගෙන ගත්තා වුණා සතිය වටිනාකමක් ඉගෙන ගත්තා. සති සතිය තමයි අපිට තියෙන මේකේ ගත යුත්ත කියන්නේ. ආඩම්බරේ. ආඩම්බරේ. ඒකමයි ඒක ඒක වැඩපුවා පහම වැඩනා බොජ්ජංග වැඩනා වැඩේ කරනවා කියන එක අපිට වැඩි මේ වැඩ කරන්න පුළුවන් කියලා ඉගෙන ගන්න කෙනෙක් මේ සතිය වැඩිනවා. ඒකට ඒකට හේතුව කල්ැතුව සත්‍ය ගැන අවබෝධ තිබිලා තියෙනවනේ වඩලා අත්දැකීම් තියෙනවනේ. ඒක නිසා මේක තේරෙනවා. සත්‍ය ගැන හැඟීමක් නැති කෙනාට සත්‍ය වටනවා කියවට මොනවද තේරෙන්නේ? ඇපල් කියලා જાතියක් තියෙනවා හරිම රසයි කියවට වැඩක් නැහැ නේ කාලා තිබුණා නම් තමයි. දන්නේ. අයිතිකම් නම දැන් මෙතන කියන එක දෙලින්ම හතියනේ. ඉතින් ආයි ආයි ලොකුට ගිහින් නගරන් දෙකුත් නැහැ නේද? මේ පසන්දනේ ඉතින් ලොකුට ගිහින් නගරන්නේ කොහේ ආයි. බලබුදු කිරීමයි මලපහ කිරීමයි මම දැන් මෙතන කියන ඔක්කොම එකයි. ඔක්කොම මේ කරන්නේ හතිය වගේ. පාවා දෙන්නේ නැහැ නේද? පාවා දෙන්නේ නැති එක්කෙනෙක් එක්ක අපි ඉන්න ආශ්‍රය කරන්න ඕනේ. ඉතින් ඒක ගත්තෙ මෙතන ඔබ වහන්සේගෙන් මුල්මයි ගත්තේ. ඉතින් මේ සතියෙන් ඉන්න ගියාපම වෙන පස්චාත්තාවක් දැන් ඔය අතරේ දඟලනවා. ඉතින් දැන් ඔය පශ්චාත්තාපයට දැන් සතුට වෙනවා. පශ්චාත්තාපයට ආර්දනා කරන්න ඕනේ. ඔයාලට ඕන වෙලාවක එන්න. ඕන වෙලාවක යන්න ලෑස්තිලා යන්න. ඔය කතන්දරේ කායකවත් කතා කරන්නත් බෑ මෙතන පිට කියලා. ඉන්න හරියක් ඉන්න පිස්සෝ. පව් කියලා හිතන අද අද අද භික්ෂුන් වහන්සේලා නැත්තම් මේ මේ ශාසනයේ භාරදාරකාරීන් ළඟ තියෙන මේ හැඟීම තියා බලනකොට මුග ගිහිව යනවා ඒගොල්ලෝ ගාට උපදේශනේ බලන්න යන්නේ ඊට වඩා පිස්සෙක් ගාව. ඒක හරිම හරිම අසාධාරණයි තියෙන විදිය. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලා පට බේරගෙන පොළවේ හිටගෙන ඉන්නවා නම් උපදෙස් දෙන්න ඕනේ දර්ශනයත් ඇති කෙනෙකුට. භික්ෂුන් වහන්සේගේ දර්ශනයත් ඇති මේක නික්ලේශි භූමියක් මේක කෙලෙස් වවන්න පුළුවන් තැනක් කියන දන්නේ. අද වෙලා තියෙන්නේ හොඳටම ගිහියෝ දන්නවා භික්ෂුන් වහන්සේලා අහිංසක මැට්ටෝ කියන එක. හරිම අහිංසකයි. හැබැයි මැට්ටෝ. හරිම අහිංසකයි. හැබැයි මැට්ටෝ. මොකද අවශ්‍ය කාරණාව ගිහිල්ලා නැහැ. ඉතින් ඒක නිසා ඉතින් කරන්න දෙයක් නැහැ අහිංසකම නිසා කරන්න වෙනවා උදව් කරන්න නම් කවදා හරි නැගිටින්නේ තුන්ගේ එකෙක් නේ. ඊගේපාර රිට්‍රීට් කරන පස්සේ අම්මාට උගුරු යමාරයි. අම්මා කතා කරලා කියනවා ධම්මජීව හඳු කෙරුවේ මේ කාන්තාවන්ට තනක් කරන තැන එක මේ කවදාකවත් කාටවත් තේරෙන්නේ නැහැ. අපි කවදද මේ වගේ උන්වහන්සේත් එක්ක පැයක් වාඩි වෙන්නේ? අනේ ස්වාමීන් වහන්සේ ඉවර වෙන්න ඉස්සෙල්ලා මම කතාවක් කියන්නම් මේ ගෑනු 100ක් ලක්ෂයක් නිවන් දැක්කත් එකයි එක හාමුදුර කෙනෙක් වගේ හරියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් උපවාසක වෙන සේවය බලන්න. ඒ නිසා ගෑනු ගැන වැඩි බලන්න එපා. කවුරු හරි එක හාමුදුර කෙනෙක් හදන්න ස්වාමීන් වහන්සේ. පිරිමි බෙදනවා සවාංශ ගෑනු වැඩිම මේ හැඹිලිය දාගෙන හංග කරනවා මිසක් අවබෝධය ලැබුවක් දෙන්නේ නැහැ. ඒ නිසා එක පිරිමියෙක් එක භික්ෂුවක් මම අහුවම අයියෝ අපේ අම්මයි පස්සේ අම්මත් එච්චර කියන්නේ පොල් ගහක් හදනවා වගේ තමයි කොල්ලෙක් හදනවා කියන එක. කෙල්ලෙක් හදනවා කියන්නේ කෙහෙල් ගහ වගේ ඔක වඳ බැසට පස්සේ ගන්නම දෙයක් නැහැ. මට නම් තියෙන සන්තෝෂයේ බෝවන්සේගෙන් මේ ස්වාමීන් වහන්සේලාට මම මේ දෙකක් දෙක තුනක් කරලා මේ 30ක් අල්ලගෙන බහපවහ අල්ලගෙන මේක මහයෙන් දෙන්නේ. මේ උන්වහන්සේලා කොයිතරම් දැනුමක් අරගෙන මම බිල්ලු වගේ හිටියට එක එකක්වත් මට සපෝට් එකක් දෙන්නේ නැහැ. කිසිම සපෝට් එකක් දෙන්නේ නැහැ. ඔළුව ඔටුව ඔටුව වගේ අර වැල්ලේ ගහ ගන්නවා කාන්තාර එනකොට ගහගෙන ඉන්නවා. ඉතින් මම දන්නවා කවදා හරි මම නැති දවසක තේරෙයි. මේ දුරුට අල්ලගෙන මේ කොයිතරම් දැනුමක්. දැවිදිවන් යකෝ. සාමයට ගෙදර ඉඳගෙන රැයට කාලා ඉන්න තියෙන උවමනාව. කන්නට අවශ්‍යයි මම පොඩි කාරණයක් කියන්න. ඔය හිතවිලා කියන්නේ මම තවිලේකට සාසනේ පිළිගන්නේ කියන්නේ මෙහෙම නේද මේ සාරණංශලෙන් වැඩක් උනේ නෑ නේද කියලා මම ඔහොම හිතේ කියනවා මට දෙන්න මේ සාරණංශලා කියන්නේ අපේ යුගයේ ඉතින් බුද්ධයන් ඉස්සෙල්ලේ නිකම් මේ මේ කියන්නේ මෙහෙම කියන්නේ නේද මෙහෙම කාලයක් ඉන්න මම විදේශයකට මම දෙනවා මේ සාරණංශලා මෙහෙම සාසනේ නැතිව නැතිව නැතිව ඇවිල්ලා නේද මේ ඥානරෝපණය සෝලි කම් කියන්නේ සෝලි පිළිකරේ කවදාවත් මේ ගිහි දෙහිකට බෑනේ මේ සාසනේ නැක්කා නේද කියලා ඕම්ම ගන්න බැරුව යනවා. ඕම්ම ගන්න බැරුව යනවා මතක් වෙනකොට. සංඝ සාතන සංසේ රැක්කනේ. මේ රැකපු නිසා තමයි මේ මුණවා කරලා තියෙන්නේ. ඒ ජීවිතේ රැකපින්න තමයි. මේ අපි මේ කරන්න කන්නේ. ඉතින් අතරම මම කියන්නේ අපි මේ කඩේගේ වහාරෙන් තාත්තල් ඒ කියන විචාරය නෑ. ඇත්තටම කියලා තියෙනවා මොනවාක්වත් අලුතෙන් කරන්න ඕනේ නෑ. නාස්ති කරන්නේ නැතුව ඕක මට උදව් කරන්න එපා මට කරදර කරන්න නැතුව හිටපන් කියන එක විතරයි භික්ෂුකම කියන්නේ. මම යන්නේ ඔය යන හොඳටම හොඳයි. අnder පාන්න ඕනේ සෙල්ප දක්වන්න ඕනේ. ඔය ඔළුව මේ ඉබ්බ කට්ට ඇතුළට අරගෙන ඉන්න එක ලොකු දෙයක්. අනිත් එක මේ පොඩි ගාමින් නාන්දේ මට අවබෝධ කරගන්න බෑ. මම මේ මේ අවබෝධ කරනවා නෙමෙයි. මේ අපි වහන්සේ උදාරගත ගුණයක් තමයි මේ හැම තිස්සම බණ දේශනා කරලා මේ දේශනා කිරීමෙත් මම ගුරුන් ගුරු ස්වාමීන් වහන්සේ කියපු විචිකි තමයි මේ දේශනා කරන්නේ. මේ උත්තම ගුණයක් ඒක. ඉතින් මේ බුදුහාමුදුරන්ට කියන්නේ. දැන් වහන්සේ කියන්නේ බුදුහාමුදුරනේ වහන්සේ උගන්න බුදුහාමුදුරන රම්බුදුව ගැන මේ කියන්නේ. කියන්නේ නැහැ දැන් හාමුදුරු බණක් කියනකොට. ඒක ගෙනහැර දක්වනවා කියන්නේ ඒක විතර අදහස් වෙන්නේ කෙලින්ම මෙයා දුන්නු ප්‍රශ්නට උත්තරේ කියන්නේ මෙතිකල් දිනාව සංඝ පරම්පරාවම වහන්සේ මෙහෙර ලක්කන බුදුහාමුදුර එක මේක මේ පොඩි හාමුදුරුවන්ට ඉස්සරහට හරිම වටිනවා ඒක මම නැති වෙන්නේ නැති උනාට පස්සේ බලන්න අන්ධහර පාගෙන එනවා. මුන් දැම්ම නිකන් ගොඩුව වගේ ඉන්න බීරෝ වගේ ඉන්නේ අර බුදුහාම කියලා තියෙන චක්කු මාස යත අන්දෝ සෝදවා බදිරෝ යත ඒක කරන টොප් එකට. නෑ මට උනේ අපි අවුරුදු 36ක් යනකම් පැවිද්දක් ගැන මොකුත් නෑ විද්‍යාවෙන්නේ ගියේ. ඒතර මේ ලොකු සාංශ වගේ කෙනෙක් ඔක්කොම අයිති කළා ඒ දින වචනවල ව්‍යාකරණ වල වචන හසුරුවන හැටි තියෙනවා බොහොම සෞන්දර්යයක් තියෙනවා. අපි ඉගෙන ගත්ත ඔක්කොම හතරස් විද්‍යාවක් නේ. ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ඒ වගේම අපිට විවෘත වෙන්න ඉඩ දුන්නානේ. සිවුර හොඳටම සිවුරල්ලන්ට ඉඩ දුන්නානේ. ඇවිල්ලා බලනකොට කියන වචනයක් කරන දෙයක් බලපුවම සමහරවිට කියන්නේ ඒක ගුරු ස්වාමීන් වහන්සේ ගැන පුදුම වර්ණාවක් උපවාසයේදී දැනුම මම මට මේ දැනුම ආවේ මගේ ගුරු මහාන් වහන්සේ කියලා ගෞරවයක් දක්වනවා. ඉතින් හරි වටිනා දෙයක් පොත. නෑ ඒක වෙනකොට වැටෙන්නේ නෑ. වැටෙන්නේ නෑ. කවදාකවත් වැටෙන්නේ නෑ. ඒකද අම්මා මට අපේ අම්මා කිව්වේ අප්පච්චිගෙන් වරන් අරන් තියෙන්නේ. ඉස්කෝලේ යනකොට හැමදාම දෙන්නට වැඳලා යන්නේ. කවදාකවත් හානියක් වෙන්නේ නෑ. හැමදාම ඉස්කෝලේ යනකොට ඇවිල්ලා වඳින්න කියලා තියෙනවා වඳින්නේ අපි. පන්සල් ගියොත් ආවොත් අම්මට අපච්චිට වඳිනවා. අවුරුදු දවසට ඔක්කොම එකතු වෙලා වඳිනවා. ඒ කියනවා ඒ වර්ම ලැබුණොත් ඒක දෙමාපියන්ගේ වර්ම ගන්නවා කියන එක ලේසි නෑ. අයි කිසි තනක බයන මොන කරදරයක් ආව සීපත් කරනකොට තියෙනනේ මම අදිසි ආම්. හිතුව කර ගමන ගිහලා නැහැ අම්මට ගිහලා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ දන්නවා මේ ධර්ම ආරක්ෂා කියලා බය කවුද අපේ මේ අධිකාරම්තුමා කියනවා අම්මගේ නෝර හිටවලු ඔල මොල ඉලන්දාරියෙක් අල්ලපු ගමේ ඉන්නවලු කෙල්ලා. මූ එකත් එක එකත් එක පෙම් බැඳලා. ඉතින් රෑ මැද්දානේ රෑ යන්න හදනවලු කෙල්ල බලන්න යන ගොම්මනේ. යන්න දෙන්නේ කැලේ හරහානේ. ඒගොල්ලෝ උඹලද කොහෙද යන්න හදන්නේ කිව්වලු. බෝතලයක් අරන් රැවුල රැවුල පානවලු. විදුරු ගෑවේ. උඹට වැඩක් නැහැ නේ අම්මා මං යන තැන කිව්වලු. යකෝ මේ ගොම්මනේ යන්න බෑ යකෝ. උඹ වැඩක් නැහැ අම්මා උඹට අනේතොට මීහර කනින්න යනවා. අනේතොට කුඩුමි මානින්න යනවා කියලා අම්මා තාප කරා. පඩියකට ගන්දලු කැලීර කියලා යනවා එනවලු කුඩුමි මේ කඩාගෙන. මේක පාර කල්පනා කරුවා අම්මා කීපු දේ කෝකේනත් හිතපු දේ වේවා කියනකොට කුළුමිම හැරිලා ගියා. අම්මේ බනින්නේ බනිනවද මනිතර කුඩුමි බනින්න යනවා කියලා එකකින් කියන්නේ අනේ මේ යකාගේ ඔලොමලකමට ගියාට අනේ ආරසාව ඒවා කියන කියන්නේ අර කිව්වලු මේ කුළුමි අම්මා කියපු දේ කෝක වේදත් හිතපු දේ සිද්ධ වේවා කියනකොට කුළුමි ඇරලා ගියා. ඒ නිසා ඒක අර දැන් ඔන ත්‍රිවිලර් වල පිටිපස්සේ লীලා තියෙන අම්මා ගැන. ආයි නෑ මම වාසය කියන්නේ මගේ පස්චාත්තාපය යන්නේ කියලා නෝනේ. පස්චාත්තාපේ? ආපිටේගේ පස්චාත්තාපේ පලා. නෑ නෑ ඔයා පස්චාත්තාප නෝනොත් මෙහෙ ඉන්නේ නෑ. එයා ගෙන්නන්න ඕන නම් දෙන්න තියෙන්නේ තොග පිටින් කැට පිටින් ගිහින්ද පස්චාත්තාපේ දුන්නේ නැත්නම් සාසනයක් නෑ. සුනාමි දෙන්න ඕනේ. දීපු ගමන් සාසනේ වැඩෙනවා ඌ ගන්න. දන්නවද? සද්ධාව වැඩෙන්න දුක දෙන්න ඕනේ කියලා. දුක්ඛෝපනිසා සද්ධා. ඒ නිසා ගියන්ට දුක දීපු තරමට සාසනයට කැට පිටින් හම්බෙන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකම් විනයක් හදින්න ඕනේ. එන්නේ ගියට දෙන්න උස්සන්න බැරි දුකක්. දුන්නට පස්සේ උන්ද කුක්ක වගේ. අම්ම ගන්න ඕන පන්තර මතක්. මතක් වෙනවා. ජුයින්ජු කියලා ගෙන්නන්න පුළුවන් ඕනේ කෙනෙකුට දුන්නනම් වස්කවියක් කියලා දුන්නනම් ඌ පහුවෙන්ද ඉඳලා අලිගේ උඩ තියාගෙන හරක් පැටිය වගේ එන්නේ බැස්ස පිටිපස්සේ. එච්චරයි පන්තල් වල කෙරෙන්නේත් එච්චරයි. අම්ම මතක් කරගන්න මේ අපි ඉවර කරමු දැන් මේ අපි කරන්නේ. විනාඩි 40ක් කයිවා. හඳා පේන ettavata jati gata sajjana කරන්න බලාපොරොත්තු වෙනවා. ettavata janammehi sambetang punya